අපි පිළිවෙලට පැහැදිලි කරගෙන එන විශුද්ධි මාර්ග දේශනා මාලාවේ අපි පඨවි කසන නිර්දේශයේ සාකච්ඡාවට අරගෙන ඉන්නේ. එතකොට භාවනාවට යොමු වෙන යෝගාවචරයේ භාවනා කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් තමන්ගේ භාවනාව සූදානම් කරගන්නකොට මේ භාවනාව භාවනාවට සූදානම් වීමේ මූලික පියවරයන් සියල්ලම අපි මුලින් සාකච්ඡා කරන් තියදුනා. ඒ අනුව යම්කිසි සමත භාවනාව වඩන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ සමත භාවනාව වඩන යෝගියා Tamanගේ චිත්ත සංතානය තුළ ඇති කරගත යුතු ධර්මතාවයන් මොනවද කියන එක මේ පටවිකස නිර්දේශය තුළ අපිට බොහොම පැහැදිලිව සාකච්ඡා කරලා තියෙනවා. එතකොට සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි පට විකසනයේ භාවනා කරන්නේ නැහෙනි කියලා. හැබැයි අපිට ආනාපාන සති භාවනාව කරන්න ගියත් වැදගත් වෙන භාවනාවට අදාළ මූලික විධිවිධාන මූලික කරුණු කාරණා මේ පට විකසන නිර්දේශය තුල අපි සාකච්ඡා කරගෙන එන්නේ. ඒ නිසා අපි ඒ මුල ඉඳලා සාකච්ඡා කරගෙන ආපු වැඩසටහන් මාලාවේ අද දවසෙත් අපි 51 වෙනි දේශනාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පසුගිය සතියෙන් අපි සාකච්ඡාව ආරම්භ කරපු මේ දසවිධ අර්පණා කෞශල්‍ය පිළිබඳව. උතර අර්පණා භාවනාවක් එහෙමත් නැත්නම් සමාධි භාවනාවේ ධානයක් දක්වා ගමන් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට තමන්ගේ ධානයේ වැඩෙන්නේ නැත්නම් උපචාර සමාධියෙන් අර්පණා සමාධියට ගමන් කරගන්න අපහසුතාවයක් තියෙනවා නම් ඒ අපහසු අවස්ථාවේදී ඒ පුද්ගලයා ඒ යෝගියා තමන්ගේ චිත්තසංතානය තුළ වර්ධනය කරගatiya යුතු ගුණධර්ම සමුදායක් තමයි මේ දසවිධ අර්පණා කෞශලයන් යටතේ සාකච්ඡා කරන්නේ. ඉතින් අපි පසුගිය සතියේ ආරම්භ කරන්න තිබුණු මේ දේශනය මේ අර්පණා කෞශල්‍ය අර්පණා කෞශල්‍ය 10ක් තියෙනවා. ඉතින් අපි කරුණු කීපයක් පසුගිය සතියේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු සාකච්ඡා කරා. අදත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන තවත් ඒ වගේ කරුණු කිහිපයක් විශේෂ මාර්ග ග්‍රන්ථයේ සුරින් අපි සාකච්ඡා කරමින් හිටිය දසවිධ අර්පණා කෞශල්‍ය යටතේ අපි කතා කරන් තියදුනා වත්තු විසද කිරියතාවය සහ ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතාවය කියන කරුණු දෙක කතා කරන් තියදුනේ. අද අපිට කතා කරන්න තියෙන්නේ තුන්වෙනි අර්පණා කෞශල්‍යය තමයි නිමිත්ත කුසලතාවය කියන කාරණය. ඒත් අපිට මේ කාරණේ පැහැදිලි කරන තැන පැහැදිලි කරනවා නිමිත්ත කෝසල්ලං නාම පඨවි කසිනාදිකස්ස චිත්තේ කග්ගතා නිමිත්තස්ස අකතස්ස කරන කෝසල්ලං කතස්ස භාවනා කෝසල්ලං භාවනාය ලබ්ධස්ස රක්කන කෝසල්ලං ච කියලා අපට විසුද්ධි මාර්ගය පැහැදිලි කරන්නේ. එතකොට මේ කාරණේ තුල අපිට කරුණු තුනක් කතා කරනවා. නිමිත්ත කුසලතාවය කියන තැන අපිට කරුණු තුනක් කතා කරනවා මොනවද? මේ සිත එකඟ කරගන්නට හේතුවක් වන කාරණයක් වන අපිට කියනවා පඨවි කසිනාදිකස්ස චිත්තේකග්ගතා නිමිත්තස්ස අකතස්ස කරණ කෝසල්ලම්. එතකොට යම්කිසි යෝගියෙක් Tamanගේ නිමිත්ත උපදවාගත්තේ නැත්නම් ඒ උපදවාගත්ත නැති පුද්ගලයාගේ නිමිත්ත උපදවා ගැනීමේ කුසලතාවය කියන එක මෙතෙන්ට අයිති වෙනවා. ඒ වගේම තමයි කතස්ස භවනා කෝසල්ලම් උපදවාගත් නිමිත්ත වඩන්නේ කොහොමද කියන එක පිළිබඳව මෙතනදී අපි අපිට වැදගත් වෙනවා. ඒ වගේම භවනාය ලබ්ධස්ස රක්කන කෝසල්ලංච උපදවාගත් නිමිත්ත රැකගැනීමේ කුසලතාවය. එතකොට මෙන්න මේ කරුණු තුනක් මෙතන තියෙනවා. නිමිත්ත කුසලතාවය කියන කාරණේ කරුණු තුනක් තියෙනවා. ඒක තමයි නම උපදවාගත් නිමිත්තක් උපදවා ගැනීම, උපදවාගත් නිමිත්ත වැඩිම සහ නිමිත්ත රැක ගැනීම කියන කරුණු තුන. හැබැයි මේ නිමිත්ත කෝසල්ලම් කියන කාරණේදී සාකච්ඡා කරන්න අපිට කියනවා තං ඉද අදිත්තේතං කියලා කියන මේ අවසාන කාරණේ තමයි අදහස් කරන්නේ. ඒ කියන්නේ භාවනා කිරීමෙන් මේ ලබාගත් උපදවාගත් නිමිත්තක් තියෙනවා නම් මෙන්න මේ නිමිත්ත රැක ගැනීම කියන කාරණය. එතකොට උපචාර සමාධියට පත්වෙච්ච කෙනෙක් උපචාර සමාධියෙන් අර්පණා සමාධියට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අර්පණා සමාධියට යනකොට ඒ පුද්ගලයා එතනදී Tamanගේ උපදවාගත්ත නිමිත්ත රැකගැනීමේ දක්ෂ භාවය කියන එක අපිට වැදගත් වෙනවා. ඒකට උපදවාගත්ත නිමිත්ත කොහොමද රැකගන්නේ? ඒ සඳහා මොනවද කළ යුත්තේ කියන කාරණේ. ඒතර එතනදී අපිට නැවත වාරයක් වැදගත් වෙන්නේ අර අපිට සප්පාය අසප්පාය භාවය පිළිබඳ කාරණාව. ඒතර සප්පාය භාවයක් කතා කරා සප්පාය කිහිපයක්, ඒ වගේම අසප්පාය කිහිපයක් කිව්වා. ඒතර සප්පාය ආවාස, සප්පාය පුද්ගල, සප්පාය ආහාර මේ ආදී සප්පාය ධර්මයන් කීවා අසප්පාය දේවලුත් කීවා. මෙන්න මේ කියන අසප්පාය දේ දුරු කරලා සප්පාය දේ ඇසුරු කිරීම තුළින් තමන්ගේ නිමිත්ත තමන්ට රැකගැනීමට හැකියාව ලැබෙනවා. මෙතන නිමිත්ත කියන වචනෙන් අදහස් කරන්නේ පටිභාග නිමිත්ත. එතකොට ආනාපාන සති භාවනාව කරන කෙනෙක් වුණත් එතකොට දැන් සමහර වෙලාවට පට විකසණයම නොවෙන්න පුළුවන්. ආනාපාන සති භාවනාව උනත් කරන කෙනෙක් තමන්ගේ නිමිත්ත පටිභාග නිමිත්ත Tamanට ලැබිච්ච පටිභාග නිමිත්ත අපි කොහොමද රැකගන්නේ කියන එක මෙතනදී සාකච්ඡා කරන්නේ අපි දැනගත යුතුයි එහෙනම් අපේ නිමිත්ත ආරක්ෂා කරගන්න සප්පාය සේවනයේ සහ අසප්පාය පරිවර්ජනය කියන කාරණය. මෙන්න මේක තමයි අපිට ඒ අනුව මේ දසවිධ අර්පණා කෞශලයට තුන්වෙනියට කියන්නේ නිමිත්ත කුසලතාවය. ඊට පස්සේ හතරවෙනි කාරණය තමයි යස්මින් සමයේ චිත්තං පග්ග හේතබ්බං තස්මින් සමයේ චිත්තං පග්ගං හාති කියන කාරණේ යම් කාලයක සිතට දිරිමත් කළ යුතු නම් ඒ සිත දිරිමත් කළ යුතු කාලයේදී සිත දිරිමත් කිරීම කියන කාරණය. ඒතර මොකක්ද මේ සිත දිරිමත් කිරීම කියන කාරණයෙන් කියන්නේ? සමහර වෙලාවට මේ යෝගාවචරයාගේ සිත ලිහිල් වෙලා තමන්ගේ භාවනාව දුර්වල වෙලා තමන් ටිකක් ලිහිල් භාවයෙන් වීරිය අඩු වෙලා කුසීත පක්ෂයේ භජනය කරමින් සිත හැකිලීමක් ඇති වෙන්න පුළුවන්. දැන් අපි භවනා කරන කෙනෙක්ට සමහර වෙලාවට මේ අත්දැකීම ඇති. අපි තාමත්ම උද්‍යෝගයෙන් යුතු භවනා කරගෙන යනවා. උද්‍යෝගයෙන් යුතු මේ භවනා වඩ아가න යනවා. හැබැයි මේ භවනාව උද්‍යෝගයෙන් යුතු වඩ아가න යනකොට සමහර දවස් වෙන අපිට මේ භවනාව පිළිබඳව ටිකක් එච්චරම රුචියක් නැති වෙන වෙලාව. අපිට ටිකක් කම්මැලි ගතියක් හිතෙනවා. භාවනාව කරගෙන යන ටිකක් එපා වෙන ගතියක් තියෙනවා. මෙන්න මේ විදිහට සිතේ යම්කිසි ආකාරයක වීරිය ලිහිල් වෙලා යනවා නම් වීරිය අඩු වෙලා යනවා නම් සිත හැකිලිලා යනවා නම් සිත කුසීත පක්ෂයට බර වේගෙන යනවා නම් මෙන්න මේ අවස්ථාවේදී අපි සිතට දිරිමත් භාවයක් ඇති කරගත යුතුයි. ඒතර සිතේ දිරිමත් කර යුතු අවස්ථාව තමයි සිත එක්තරා විදිහකට මේ ලීන පක්ෂය භජනය කරන මොහොත. ඒ සිත ලීන පක්ෂේ භජනය කරන අවස්ථාවේදී සිත හැකිලෙන වෙලාවේදී අපේ නිවන උදෙසා තියෙන වැඩ කටයුත්ත අපිට ටිකක් කම්මැලි ගතියකින් යනවා නම් වීරිය අඩුභාවයකින් තියෙනවා නම් අන්න එතකොට අපි සිතට යම් විදි යම් කිසි විදිහකට ආහාරයක් ලබා දීලා මේ සිතට ලබා දෙන ආහාරය තුළින් අපි සිත දිරිමත් කරන්න ඕනේ. සිත නැවත නගා සිටව ගන්න ඕනේ. ඒතර මේ කාරණය අපි සමහර වෙලාවට අපිට මේක ප්‍රායෝගිකව අත්දැකලා නැති වෙන්නත් පුළුවන් කෙනෙක්. සමහරලාවට අපි ප්‍රායෝගිකව භාවනාව වඩාත් වැඩිපුර භාවනාව තුළ යෙදෙන්නේ නැත්නම් ඒක තුළ අපිට සමහර වෙලාවට එහෙම අත්දැකීමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ තුළ අපි භාවනාවට යෙදෙන කෙනෙක්ට සමහර වෙලාවට හිතෙනවා මගේ හිත ඇයි මෙච්චර හැකිලිච්ච ස්වභාවයක් තියෙන්නේ. මට ඇයි මේ භාවනාව උද්‍යෝගයෙන් යුතු කරන්න හිතෙන්නේ නැත්තේ? ඇයි මගේ භාවනාව තුළ මේ එක්තරා විදිහකට තීන මිද්දේ බහුල භාවයක් ඇති වෙන්නේ, කුසීත බවක් ඇති වෙන්නේ කියලා හිතෙනවා. ඒතර අපි ගාවට සමහර වෙලාවට භාවනාව ගැන අහන්න ඇවිල්ලා හිතනවා ස්වාමීන් වහන්සේ මට මේ භාවනාව කරන්න කියලා හිතුවට කොච්චර හිතුවත් මට මේ සඳහා මගේ සිත යෙදෙන්නේ නැහැ. මගේ සිතේ ටිකක් හැකිලීමක් තියෙනවා කියලා, පසුබෑමක් තියෙනවා කියලා. මෙන්න මේ වෙලාව තමයි අපි මේ කියන්නේ සිතට දිරීදී දිය යුතු අවස්ථාව. මෙන්න මේ සිතට දිරිදිය යුතු අවස්ථාවේදී සිතට දිරිමත් කරන්න ඕනේ. උපචාර සමාධියකටපත් වෙච්ච කෙනෙක්ට ප්‍රතිභාග නිමිත්තක් උත්පාදනය වෙච්ච කෙනෙකුට අනිවාර්යයෙන්ම සිතේ දැඩි උද්‍යෝගයෙන් යුතු භවනා කළ යුතුයි. ඔහුගේ උද්‍යෝගයේ හීන වෙනවා නම් ඔහුට ටිකක් පසුබෑමක් ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රතිභාග නිමිත්ත, පටිභාග නිමිත්ත දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙලාවට Taman ප්‍රවේශම් වෙන්න ඕනේ. Tamanගේ හිත රැකගෙන Taman ඉදිරියේ භාවනාව බොහොම උනන්දුවෙන් සිද්ධ කරගන්න. ඉතින් ඒ නිසා කතංච කතංච යස්මින් සමේ චිත්තම් පග්ගහේතබ්බන් තස්මින් සමේ චිත්තම් පග්ගන්හාති. ඒතර අපිට බුදුගොස්සන්න්සේ අහනවා ප්‍රශ්නයක්. කොහොමද මේ යස්මින් සමේ චිත්තම් පග්ගහේ තමයි යම් සමයක සිත දිරිදී යුතුද තස්මින් සමේ ඒ සමයේහි සිතට දිරිදෙන්නේ කොහොමද කියලා අහනවා යදාස්ස අතිශිතල විරියතාදීහි ලීනං චිත්තං හෝති යම් කාලයක සිතේ ඊටාම ලිහිල් වෙච්ච වීරිය ආදී නිසාවෙන් සිත හැකිලිලා තියෙනවා නම් තදා පස්සද්දි සම්බුද්ධංගාදීව තයෝ අභවෙත්වා ධම්මවිචේ සම්බුද්ධංගාදීව තයෝ භවේති අන්න කියනවා පස්සද්දි ආදී සම්බොජ්ජංග තුන වඩන්න එපා කියලා කියනවා. ඒ සම්බොජ්ජංග වැඩිම නතර කරලා ඒවා වඩන්නේ නැතිව ධම්මවිචේ සම්බොජ්ජංග ආදී වැඩිය යුතුයි කියලා කියනවා. එහෙනම් මොනවද පස්සද්දි ආදී සම්බොජ්ජංග තුන? පස්සද්දි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය කියන මෙන්න මේ සම්බොජ්ජංග තුන. එතකොට අපිට කියනවා පස්සද්දි සම්බොජ්ජංගේ වඩන්න එපා. ඒ වගේම සමාධි සම්බොජ්ජංගේ වඩන්න එපා. උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න එපා. හැබැයි ධම්මවිචේ ආදී සම්බොජ්ජංග තුන වඩන්න කියලා කියනවා. මොනවද ධම්මවිචේ ආදී සම්බොජ්ජංග තුන කියලා කියන්නේ? ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, තීති සම්බොජ්ජංගය කියන මෙන්න මේ තුන වඩන්න කියලා අපිට කියනවා. එතකොට මේ කාරණේ ඇත්තටම අපිට භාග්‍යතුන් වහන්සේ සූත්‍ර පිටකේ නොඑක් නොඑක් ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපිට උදාහරණ ඔස්සේ අපිට බුදුගොස් ආචාර්යයන් වහන්සේ මේ විෂිද්ධි මාර්ගය දක්වනවා මේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් ගැන හැර දක්වනවා සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ අග්ගි සූත්‍රය කියන සූත්‍රය. ඉතින් මේ තැනකදී ඇත්තටම මේ සූත්‍රයක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කර තරද්දක් නෑ මේ අපි පැහැදිලි කිරීමට මේ සූත්‍රය සම්පූර්ණයෙන්ම අරගෙන අපි සාකච්ඡා කරත් මේ වැඩසටහනේදී වැදගත් නමුත් අපි විසුද්ධි මාර්ගයට මුල් තැනක් දීලා තියෙන නිසා අපි අත්‍යවශ්‍ය කාරණේ මෙතන දක්වලා තියෙන කාරණේ විතරක් පැහැදිලි කරලා තියෙනවා ඉතින් යම්කිසි අවස්ථාවකදී යම් කෙනෙක්ට යෝජනාවක් හිතනොත් මේ නෑ මේ සූත්‍රය අපි සම්පූර්ණයෙන්ම දැනගෙන ගියොත් අපිට වැදගත් කියලා අපිට පැහැදිලි අපිට මතක් කරන්ද එමුණොත් අපිට මේ සූත්‍ර කරුණු ඊට වඩා තව දීර්ඝව සාකච්ඡා කරන්නත් පුළුවනි අපි මේ සාකච්ඡාව තුළ. එතකොට අපිට කියනවා සංයුත්ත නිකායේ මේ බොජ්ජංග සංයුත්තේ අග්ගි සූත්‍රය කියන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ මේ ගින්නක් දල්වා ගැනීමට උපමා කරලා අපිට මේක කාරණේ පැහැදිලි කරනවා. භාග්‍යතුන් සඳහන් කරනවා ඒක මෙතන කියනවා සේය වුත්තං හේතං භගවතා සේයතාපි භික්කවේ අනාදි වශයෙන් මේ අග්ගි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මෙහෙම සේයතාපි භික්කවේ පුරිසෝ පරිත්තං අග්ගින් උජ්ජාලිතු කාමෝ අස්ස සෝ තත්ත අල්ලානි චේවතිනානි පක්කිතේය අල්ලානිච ගෝමයානි පක්කිතේය අල්ලානිච කට්ඨානි පක්කිතේය උදක වාතංච දදීය පංසු කියනවා පංසු කියනච ඕකිරෙය. බබ්බෝණු කෝසෝ පුරිසෝ පරිත්තං අග්ගෙන් උජ්ජාලිතුම්. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ යම්කිසි පුද්ගලයෙක් ඉන්න යම්කිසි පුරුෂයෙක් ඉන්න මේ කුඩා ගින්නක් තියෙනවා. කුඩා ගින්නක් පොඩි ගින්නක් තියෙන අපි හිතමු ගිනි කූරක් ගහුවම තියෙන ගින්න කියලා ඒක ඒක තමයි පරිත්තම් අග්ගින් කියන කුඩා ගින්නක් තියෙනවා මෙන්න මේ කුඩා ගින්න දල්ව ගන්න අවශ්‍යයි ඒ කියන්නේ වැඩි කර ගන්න අවශ්‍යයි දැන් මේ පොඩි ගින්න සමහර වෙලාවට මේ ගින්නක් ඇති කරගන්න ගියාම ගිනි දැල්ලා ගන්න ගියාම දැන් අපි සමහර වෙලාවට ගෙදරක සාමාන්‍යයෙන් ගිනි දැල්ලා ගන්න අවශ්‍ය උපකරණ ඕන තරම් තියෙනවා. නමුත් සමහර වෙලාවට අපේ අතීතයට ගියාම දැන් මේ ගෑස් ආදී නැති දරලිපක් පාවිච්චි කරන ගෙදරක ගිනි පෙට්ටියක් පාවිච්චි කරනවා. සමහර වෙලාවට අපිට මතකයි කුඩා කාලේ අපි මේ ගෙවල් වල මේ දරලිපෙන් අමලා උයනකොට පිහනකොට සමහර වෙලාවට මෙන්න ගිනි පෙට්ටිය ගිනි කූරු ඉවර වෙලා හදිස්සියට ඔන්න ලිප අවුල ගන්නකොට ගිනි පුපුරු ටික ඉවර වෙලා. ඒතර ගිනි පුපුරු කීපයක් තියෙනවා මේ ලිපේ. එතකොට එහෙනම් මේ ගිනි පුපුරු ටික පාවිච්චි කරලා දැන් අද ගින්න අවුලව ගන්න ඕනේ. අද ලිප අවුලව ගන්න ඕනේ. ඒතර ඒ වෙලාවට මේ කුඩා ගිනි පුපුරක් තියෙන මොහොතක මේ ගින්දර ඇබිත්තක් ඊටාම ෂුට්ටක් තියෙන වෙලාවක මේ ටික වැඩි කරගන්න මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ අහනවා මහ වික්ෂුන් වහන්සේලාගේ මහණෙනි මේ වගේ සුළු ගින්නක් තියෙන මොහොතක මේ පුද්ගලයාට මේ සුළු ගින්න විශාල කරගන්න අවශ්‍යයි නම් ඒ සුළු ගින්න විශාල කරගන්න අවශ්‍යතාවයට ඔහු මේ සුළු ගින්නට අමු තනකොළ දානවා නම් අමු ගොම දානවා නම් අමු දර දානවා නම් ජලයෙන් මිශ්‍ර සුලන් මේකට යොමු කරනවා නම් එහෙම නැත්නම් පස් ටිකක් දානවා නම් බුදුරජාණන් සහනවා මහණෙනි ඒ පුද්ගලයාට ඒ ගින්න දැල්ල ගන්න පුළුවන් වෙයිද දැන් පොඩි ගිනි පුපුරක් තියෙන මොහොතක මේ පොඩි ගිනි පුපුරකින් ගිනි පුපුර දැල්ල ගන්න ඕන වෙන වෙලාවක මේ ගින්නට අමු තනකොළ දැම්මත් පුළුවන් වේද උල ගන්න. ඒකට අමුගම දැම්මත් පුළුවන් වේද උල ගන්න. මේකට පස් දැම්මොත් එහෙම නැත්නම් වතුර සහිත සුළං අපි ජල වාෂ්ප මේකට දැම්මොත් පුළුවන් වෙයිද කියලා අහනවා මේ ගින්න දැල්ලා ගන්න. භික්ෂුනාසල උත්තර දෙනවා ස්වාමීනි ඒක හැකියාවක් නැහැ. ඒ පුද්ගලයාට මේ ගින්න දැල්ලා ගන්න ලැබෙන්නේ නැහැ. මේ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ වාගේ තමයි මහණෙනි මේ යම්කිසි පුද්ගලයෙක්ගේ සිත ලීන වෙලා තියෙනවා. ඒ කියන්නේ සිත හැකිලිලා තියෙනවා. අපේ සිතේ වීරිය සුට්ටයි තියෙන්නේ. වීරිය බොහොම මද ප්‍රමාණයක් තියෙන්නේ. කුඩා ප්‍රමාණයක් තියෙන්නේ. මේ කුඩා වීරියක් තියෙන පුද්ගලයෙක් තමන්ගේ වීරිය වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා නම් භාවනාව දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් භාවනාව යම් කිසි විදිහකට පසුබහැලා තියෙන මොහොතකදී අන්නේ පසුබහැපු භාවනාව දියුණු කරගන්න කියනවා පස්සද්ධි සම්බොජ්ජංගස්ස භාවනාය අකාලෝ තස්මේ සමයේ අකාලෝ තස්මේ සමේ පස්සද්ධි සම්පොජ්ජංගස් භාවනාවයි. මෙන්න මේ කාලයේදී පස්සද්ධි සම්පොජ්ජංගේ වඩලා හරියට අර කුඩා ගිනි කුපුර දැල්ලගන්න අමුත අනකොල දාලා බැරි වෙනවා වගේ පස්සද්ධි සම්පොජ්ජංගේ වඩලා මේ භාවනාව දියුණු කරගන්න බෑ කියනවා. අකාලෝ සමාධි සම්පොජ්ජංගස් භාවනාය සමාධි සම්පොජ්ජංගේ වඩන්ඩ සුදුසු කාලයක් නෙමෙයි කියනවා. අකාලෝ උපේක්ඛා සම්පොජ්ජංගස් භාවනාය උපේක්ඛා සම්පොජ්ජංගේ වඩන්න සුදුසු කාලයක් නෙමෙයි කියලා කියනවා. තං කිස්ස හේතු. ඇයි මොකක්ද ඒකට හේතුව? ලීනම් වික්කවේ චිත්තං මහණෙනි සිත හැකිලිලා තියෙන්නේ. තං ඒතේහි ධම්මේහි දුස්සමුත්ථපයන් හෝති. මේ හැකුළුණු සිත මේ පස්සබ්බියෙන් සමාධියෙන් උපේක්ෂාවෙන් මේක දිරිමත් කරලා නගා සිටවන්න හැකියාවක් නැහැ කියනවා. මෙන්න මේ නිසා භාග්‍යතුන් සඳහන් කරනවා. පස්සද්ධි සම්පෝඥංගේ වඩන්න එපා සිත හැකිලා තියෙන වෙලාවක. සමාධි සම්පෝඥංගේ වඩන්න එපා සිත හැකිලා තියෙන වෙලාවක. උපේක්ඛා සම්පෝඥංගේ වඩන්න එපා සිත හැකිලා තියෙන වෙලාවක කියලා සඳහන් කරනවා. එහෙමනම් මොනවද වඩන්න ඕනේ ධර්මතාවයන් භාග්‍යතුන් දේශනා කරනවා අපිට යස්මින්චකෝ සමයේ යස්මින්චකෝ භික්කවේ සමයේ චිත් ලීනං චිත්තං හෝති මහණෙනි යම් සමයක සිත හැකිලිලා තියෙනවා නම් කාලෝ තස්මේ සමේ ධම්මවිචේ සම්බුද්ධංග ස්වභාවනායි. අන්න ඒ කාලයේ මේ ධම්මවිචේ සම්බුද්ධංගේ වඩන්න සුදුසු කාලයක්. කාලෝ වීරිය සම්බුද්ධංග ස්වභාවනායි. වීරිය සම්බුද්ධංගේ වඩන්න සුදුසු කාලයක්. කාලෝ පීති සම්බුද්ධංග ස්වභාවනායි. ප්‍රීති සම්බුද්ධංගේ වඩන්න සුදුසු කාලයක් කියලා කියනවා. සංකිස්ස හේතු. ඇයි ඒකට හේතුව මොකද්ද? ලීනම් බික්ක වේචිත්තං. මහණෙනි සිත ලීන භාවයටපත් වෙලා තියෙන්නේ. තං ඒතේහි ධම්මේහි සුසමුත්ථාපයන් හෝති. මේ ධම්මවිචේ සම්පුජ්ජංගේ, විරිය සම්පුජ්ජංගේ, පීති සම්පුජ්ජංගේ වැඩිම කියන කාරණා තුලින් මේ සිත සිතට දිරිදීමක් සිදු කරගන්න පුළුවන්. මේ සිත නගා සිටුවීමක් කරන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපිට සඳහන් කරනවා මේ වෙලාවේදී අපි වඩන්න අවශ්‍ය වෙන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ ඒ වාගේම විරිය සම්බොජ්ජංගේ සහ ප්‍රීති සම්බොජ්ජංගේ කියලා. ඒතර මොනවද මේ සම්බොජ්ජංග ධර්ම? මේ සම්බොජ්ජංග ධර්ම පිළිබඳව අපි ඇත්තටම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඕනේ. නමුත් මේ මොහොතේදී අපි ඒ කාරණේ අපි මෙතෙන්ට ගන්නෙ නැහැ. අපි ඊ타මත්ම කෙටියෙන් ගත්තොත් දැන් අපි ඉස්සලා සඳහන් කරා පස්සද්ධිය. පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන ආකාරයන් අපි වෙනමම සාකච්ඡා කළ යුතුයි. ඒතර පස්සද්ධිය කියලා කියන්නේ මේ සැහැල්ලු භාවය. ඒක ඇති කරගන්න හේතු වෙන ධර්මතාවයන් තියෙනවා. එතකොට සමාධි සම්බොජ්ජංගය කියලා කියන්නේ අපි ඒකාග්‍රතාවය කියලා කියන එක. උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කියන්නේ අපි සිතේ මදහත් භාවය කියලා කියන එක. උපේක්ෂාව කියන එක. ඒතර මේ සම්බොජ්ජංගයන් වඩන්න එපා. ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න කියන. ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ එක්තරා විදිහට ප්‍රඥාව, ධර්මඥානය කියලා කියන එක. ඒතර ධර්මඥානය වැඩි දියුණු කරගන්න සුදුසු අවස්ථාවක් තමයි සිත යම්කිසි විදිහකට හැකියලා තියෙනවා නම් සිත කම්මැලි ස්වභාවයකට කුසීත ස්වභාවයකට පත් වෙලා තිරනම් එතනින් සිත නගා සිටවන්ද අන ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න සුදුසුයි කියලා කියනවා. විරිය සම්බොජ්ජංගේ වඩන්න සුදුසුයි කියලා කියනවා. ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න සුදුසුයි කියලා කියනවා. ඇයි ඒකට මොකක්ද හේතුව? අන්න සිත හැකිලිලා තියෙන්නේ. එතකොට එහෙමනම් අපි දැනගන්න ඕනේ කොහොමද ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්නේ? කොහොමද විරිය සම්බොජ්ජංගේ වඩන්නේ? කොහොමද ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්නේ කියන කාරණය. එතන පැහැදිලි කරනවා මේ මේ කාරණා ටික සඳහන් කරලා ඊළඟට සඳහන් කරන එත්තච යතහසකං ආහාර වශයෙන් ධම්මවිචේ සම්බුද්ධංගාදීන භාවනා වේදිතබ්බා. එතකොට ආහාර වශයෙන් යතහසකම ආහාර වශයෙන් කියලා කියන යතහසකං ආහාර වශයෙන් ආහාර ප්‍රත්‍ය වශයෙන් මේ ධම්මවිචේ සම්බුද්ධංගාදී වඩන ආකාරය දැනගන්න ඕනේ. කියන්නේ කොහොමද මේ ධම්මවිචේ සම්බුද්ධංගාදී වඩන්නේ මේට සුදුසු ආහාරය ලබා දෙන්න කියනවා. ආහාරය කියන්නේ ප්‍රත්‍ය. අපේ සිතේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්න හේතු වෙන යම් ප්‍රත්‍යක් තියනවාද? අන්න ඒ ප්‍රත්‍යයන් ටික ලබා දෙන්න කියලා කියන ධම්මවිචේ සම්බොජ්ජකේ වඩන්න. ඒක තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩි වීම සඳහා කළ යුතු කටයුත්ත කියලා අපිට සඳහන් කරන්නේ. ඒතර මේකත් අපිට සූත්‍ර දේශනාවක් ඇසුරින් පැහැදිලි කරනවා වුත්තං හේතං කියලා. අත්තිබික්කවේ කුසලා කුසලා ධම්මා සාවජ්ජන වජ්ජා ධම්මා හීනපනිහිතා ධම්මා කන්න සුක්ඛ සප්පටි භාගා ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා ධම්ම විචේ සම්බුද්ධංගස් උප්පාදාය උප්පන්නස්සවා ධම්ම විචේ සම්බුද්ධංගස් බිහියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණා සංවත්තන්ති. විතර අපිට සඳහන් කරනවා කොහොමද අත්ති බික්කවේ කුසල අක්ෂලාදම මහණෙනි කුසල ධර්ම අකුසල ධර්ම කියලා જાතියක් තියෙනවා. සාමජ්ජ අනමජ්ජා ධම්මා සාවද්‍ය ධර්ම අනවද්‍ය ධර්ම කියලා තියෙනවා. හීන හීනා ධම්ම හීන ප්‍රනීතා ධම්මා හීන ධර්ම ප්‍රනීත ධර්ම කියලා જાතියක් තියෙනවා. කන්හ සුක්ඛ සප්පටි භාගා ධම්මා කෘෂ්ණ ශුක්ල සප්පටිභාග ධර්ම. කෘෂ්ණ කියලා කියන්නේ කළු කියලා කියන්නේ, ශුක්ල කියලා කියන්නේ සුදු කියලා කියන්නේ, සප්පටිභාග කියලා කියන්නේ මේ කෘෂ්ණ භාවයටත් ශුක්ල භාවයටත් ගැළපෙන්නා වූ ප්‍රතිභාග ධර්ම කියලා කියන්නේ. එතකොට මෙන්න මෙහෙම ධර්මතාවයන් තියෙනවා. කුසල ධර්ම, අකුසල ධර්ම කියලා જાතියක් තියෙනවා. සාවජ්‍ය අනවජ්‍ය. සාවජ්‍ය කියන්නේ වැරදි සහගත ධර්ම, අනවජ්‍ය කියන්නේ නිවැරදි ධර්ම. හීන ධර්ම, ප්‍රණීත ධර්ම කියලා තියෙනවා. කළු ධර්ම, සුදු ධර්ම, ඊට ගැළපෙන සෙසු ධර්ම කියලා තියෙනවා. මෙන්න මේ කියන කුසල අකුසල ආදී ධර්මයන් පිළිබඳව තත් යෝනිසෝ මානසිකාර බහුලීකාරෝ ඒ කුසල අකුසල ධර්මයන් පිළිබඳව යෝනිසෝ මනසිකාරයේ බහුලව පවත්වනවා නම් මොකක්ද යෝනිසෝ මනසිකාරයේ බහුලව පවත්වනවා කියලා කියන්නේ මේ කාරණේ අපිට සඳහන් කරනවා තත් ස්වභාව සාමාන්‍ය ලක්ෂණ පටිවේදේන වශයෙන් පවත්ත මනසිකාර කුසලාදීසු යෝනිසෝ මනසිකාරෝණානු කියලා. මෙන්න මේ කියන කුසලාදී ධර්මයන් පිළිබඳව ස්වභාව සාමාන්‍ය ලක්ෂණ පටිවේද වශයෙන් ස්වභාව ලක්ෂණය සහ සාමාන්‍ය ලක්ෂණය අපි තේරුම් ගන්නවා නම් ප්‍රතිවේධ කර ගන්නවා නම් අන්න ඒ තේරුම් ගැනීමේ මානසිකාරයට තමයි මේ කියන්නේ යෝනිසු මානසිකාර බහුලීකාරෝ කියලා. එහෙමනම් මොනවද කුසල ධර්ම මොනවද අකුසල ධර්ම මොනවද කියලා. සාවජ්‍ය ධර්ම මොනවද අනවද්‍ය ධර්ම මොනවද කියලා. හීන ධර්ම මොනවද ප්‍රණීත ධර්ම මොනවද කියලා. මෙන්න මේ ධර්මතාවයන්ගේ නිර්වද ධර්ම මේ සුඛ විපාක ආදී පිළිබඳව ස්වභාව ලක්ෂණය දැනගන්න කියනවා. ස්වභාව ලක්ෂණය කියලා කියන්නේ මේ යම්කිසි කුසල ධර්මයක් අපි උපදව ගන්නවා නම් ඒ කුසල ධර්මයේ උපදවන කුසල චිත්තෝත්පාදයේ ස්වභාවය. ඒ චිත්ත චෛතසික ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණය ස්වභාව ලක්ෂණය අපි තේරුම් ගන්න කියලා කියනවා. එතකොට ඒකට උදාහරණයක් විදිහට අපිට මෙතන දක්වනවා පස්සාදී ධර්මතාවයන් වල කුසනාදී ස්වභාවය තමයි ස්වභාව ලක්ෂණය. දැන් අපි කුසල සිත ගත්තොත් එහෙම යස්මින් සමේ කුසලං චිත්තං උප්පන්නං හෝති මේ යම් සමයක කුසල සිතක් උපදවනවා නම් මේ කුසල් සිතී අපිට කියනවා මේකේ තියෙන පස්ස වේදනා ආදී ධර්මතාවයන්. ඒ කියන්නේ චෛතසික ධර්මයන් තියෙනවා. ඒ පස්සේ කියන චෛතසික ධර්මයේ ස්වභාව ලක්ෂණය අපි තේරුම් ගන්න කියනවා. ඒතර ස්වභාව ලක්ෂණය වෙන්නේ මොකද්ද? පස්සේ තියෙන පුසන ස්වභාවය කියන එක. මෙන්න මේ විදිහට වේදනාවේ විදීමේ ස්වභාවය. මෙන්න මේ විදිහට සංඥාවේ හැඳිනීම ස්වභාවය. මෙන්න මේ විදිහට ඒ ඒ ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණය හඳුනා ගැනීම කියන්නේ එක මනස්කාරයක්. එතකොට මේ කුසල අකුසල ධර්මවල සාවජන වර්ජ ධර්මවල හීන ප්‍රනිත ධර්මවල කන්හ සුඛ සප්පටිභාග ධර්මවල මේ කියන ස්වභාව ලක්ෂණය අපි තේරුම් ගන්නද ඒ වගේම තමයි සාමාන්‍ය ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණය කියලා කියන්නේ මේ හැම දෙයකම තියෙනවා අනිත්‍ය ලක්ෂණයක් දුක්ඛ ලක්ෂණයක් අනාත්ම ලක්ෂණයක් කියන මෙන්න මේ ලක්ෂණ මේවට කියනවා සාමාන්‍ය ලක්ෂණ කියලා එතකොට යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ යෝනිසෝ මනසිකාරයේ පවත්වා ගන්නවා නම් කුසල ධර්ම සහ අකුසල ධර්ම පිළිබඳව මනසිකාරය වශයෙන් සාවදි ධර්ම සහ අනවදි ධර්ම පිළිබඳව මනසිකාර වශයෙන් ඒ වගේම හීන ධර්ම ප්‍රණීත ධර්ම කියන මේ මේ ධර්මතාවයන් මේ මේ කරුණ පිළිබඳව ධර්ම අවබෝධයක් ඇති කර ගැනීම පිණිස ඒ ස්වභාව ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණය මානසිකාර කරනවා නම් මෙන්න මේකට කියනවා යෝනිසෝ මානසිකාර බහුලීකාරෝ කියලා. එතකොට කියනවා මේ ධමවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්න ධමවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්න ප්‍රධානම කාරණයක් ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්න බලපාන හේතු වෙන ප්‍රත්‍යක් වෙනවා මේ කුසල ධර්ම අකුසල ධර්ම සාවජ්ජන මජ්ජාදී ධර්ම පිළිබඳව ස්වභාව වශයෙන් සාමාන්‍ය වශයෙන් ලක්ෂණය මෙනෙහි කිරීම. අන්න ඒ ධර්මතාවයන් මෙනෙහි කරලා ඒ ධර්මතාවයන් අපි තේරුම් අරගැනීම කියන කාරණය ධම්මවිචි සම්බුද්ධංගෙ වෙදින්ද හේතු වෙනවා කියලා කියනවා. ඒ නිසා කියනවා අයමහාරෝ අනුප්පන්නස්වා ධම්මවිචේ සම්බුද්ධංගස් උප්පාදාය උප්පන්නස්වා ධම්මවිචේ සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්ණා කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න තර මෙතන කුසල අකුසල ධර්ම හීන ප්‍රනීත ධර්ම කියලා කිව්වහම ඇත්තටම කුසල ධර්ම අකුසල ධර්ම කියන එක අපි දන්නවා. සාවජ්‍ය කියලා කියන්නේ අනවජ්‍ය කියලා කියන්නේත් එක පැත්තකින් ගත්තොත් සාවජ්‍ය ධර්ම කියලා කියන අකුසල ධර්ම, අනවජ්‍ය ධර්ම කියලා කියන්නේ නිවැරදි කුසල ධර්ම කියනීම. හීන ධර්ම ප්‍රති ප්‍රනීත ධර්ම කියලා කිව්වහමත් හීන ධර්ම කියලා කියන්නේ අකුසල ධර්ම, ප්‍රනීත ධර්ම කියලා කියන්නේ කුසල ධර්ම කියන ඒවා. එතකොට කන්හ සුක්ඛ සප්පටිභාග කියලා කියනකොට ඒ විදිහට තමයි කන්හ ධර්ම කියලා කියන්නේ කළු ධර්ම. ඒ කියන්නේ අකුසල ධර්ම. සුක්ඛ ධර්ම කියලා කියන්නේ සුදු ධර්ම. ඒ කියන්නේ කුසල ධර්ම, යහපත් ධර්ම කියනවා. එතකොට මෙන්න මේ හැම සියලු ධර්මතාවයන් පිළිබඳව යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් පවත්වනවා නම් මොකද්ද කුසල ධර්මය මොකද්ද අකුසලය මොකද්ද යහපත් දේ මොකද්ද අයහපත් දේ කියන එක පිළිබඳව නුවණින් විමසලා අපි යමක් කරනකොට මේ යෝනිසෝ මනසිකාරයේ වශයෙන් අපි යහපත් දේට සිටියොමු කරලා අයහපත් දේෙන් සිට වළක්ව ගන්න පවත්නා වූ මනසිකාරයට කියනවා මෙන්න මේ යෝනිසුමනසිකාරය කියලා. ආන්න ඊ යෝනිසුමනසිකාරය බහුල වශයෙන් පවත්වන කෙනාගේ ධම්මවිචේ සම්බොජ්ජංගය වැඩෙනවා කියලා කියනවා. ඉතින් ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. එහෙම නැත්නම් නූපන් ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. උපන් ධම්මවිචේ සම්බොජ්ජංගය වැඩි තවත් විපුල භාවයට පත් වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට ඊළඟ කාරණේ තමයි විරිය සම්බොජ්ජංගේ වැඩෙන්න මොකද විය යුත්තේ කියන කාරණය. එතකොට අපිට කියන විරිය සම්බොජ්ජංගේ වැඩෙන්න මේ සූත්‍රයේම කියන මේ කාය සූත්‍රයේමත් ඒ වගේම ආහාර සූත්‍රය කියන සූත්‍රෙත් මේක සඳහන් කරනවා. අත්ති භික්කවේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු, තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා විරිය සම්බොජ්ජංගස් උප්පාදාය උප්පන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස විහියෝ භාවාය දීපුල්ලාය එතකොට කියනවා මෙන්න ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මෙන්න මේ කියන වීරිය පිළිබඳව අපි මෙනෙහි කිරීම කියලා කියන කාරණය. එතකොට අපිට කියනවා අතිබික්කවේ මහණෙනි අති ආරම්භක ධාතු ආරම්භක ධාතු කියලා එකක් තියෙනවා. නික්කම ධාතු නික්කම ධාතු කියලා එකක් තියෙනවා. පරක්කම ධාතු පරක්කම ධාතු කියලා එකක් තියෙනවා. තත්ත්ව යෝනිසෝ මනසිකාර බහුලීකාර මෙන්න මේ කියන ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මෙන්න මේ කියන වීරීහි යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නවා නම් අන්න ඒක නූපන් වීරිය සම්බොජ්ජංගය ඇති වෙන්නත් උපන් වීරිය සම්බොජ්ජංගය වැඩි වෙන්නත් හේතුවක් වෙනවා කියලා සඳහන් කරනවා. මොකද්ද ආරම්භක ධාතු කියලා කියන්නේ? ඒක පැහැදිලි කරනවා අපි ආරම්භක ධාතු කියලා කියන්නේ යම් කුසල ක්‍රියාවක් ඇතිකරන මුල් වෙන ආරම්භයේ තියෙන වීරිය එතකොට යම් කුසල ක්‍රියාවක් සඳහා මුල් වුණු ආරම්භයේ පවත්නා වූ වීරියට කියනවා ආරම්භක ධාතුව කියලා. නෙක්කම ධාතු කියලා කියන්නේ මොකක්ද? ඒ ආරම්භක ධාතුවේ ඉඳලා මේ අපේ සිත යම්කිසි විදිහකට පසුබෑමක් ලක්වීමක් සිද්ධ වෙන්න පුළුවන්ද? ඒ පසුබෑමට ලක්වීම සිද්ධ වෙන්නේ නැතුව මේක දිගට පවත්වා ගන්න තියෙන වීරියට කියනවා නික්කම ධාතු කියලා. නික්කම ධාතු කියන එක පැහැදිලි කරන්නේ අපිට නික්කම ධාතුති කෝසජ්ජතෝ නික්කං තත්තා තතෝ බලවතරං කියලා කියනවා. කුසීත භාවයේ නික්මුණු නිසා තමයි මේ නික්කම ධාතු කියලා කියන්නේ. එතකොට අපි යම්කිසි විදිහකට භාවනාවක් පටන් ගන්නවා. යම්කිසි කෙනෙක් Tamanගේ නිවන් මාර්ගයේ ගමන් කරන්න ආරම්භයක් දෙනවා. ආරම්භ පටන් ගන්න මොහොතේදී තියෙන වීරියක්. හැබැයි අපිට කුසීත භාවය මැද්දේදී ඇවිල්ලා මේක සම්පූර්ණයෙන් කඩාවැටෙන්න පුළුවන්. අන්නේ සම්පූර්ණයෙන් කඩාවැටීම වළක්වන වීරිය කියනවා නික්ම ධාතුව කියලා. ඒකයි කියන්නේ කුසීත භාවයෙන් නික්මුණු නිසා තමයි මේක නික්කම ධාතු කියලා කියන්නේ. ඒතර ආරම්භ කරන්න තියෙන වීරියට වඩා මේක අඛණ්ඩව පවත්වා ගන්න තියෙන වීරිය වැඩි වෙන්න ඕනේ කියලා කියනවා. ඒතර කුසීත භාවයෙන් සිත වෙන් කර ගන්න බොහෝසෙයින් බලවත් වීරියක් අවශ්‍යයි කියනවා. එනිසා මේකට කියනවා නික්කම ධාතුව කියන එක නික්කම ධාතුව ආරම්භ ධාතුවට වඩා වීරිය වැඩි වෙන්න ඕනේ කියලා කියනවා. පරක්කම ධාතුව කියලා කියන්නේ මේක දැන් වැටෙන්න දෙන්නේ නැතුව තියාගන්නවා කියන එක නික්කම ධාතුව. වැටෙන්න දෙන්නේ නැතුව තියාගන්නත් පුළුවන්, තියාගෙන එකම තැනම ඉන්නත් පුළුවන්, ඉදිරියට යන්නත් පුළුවන්. පරක්කම ධාතුව කියලා කියන්නේ මේක තවදුරටත් ඉදිරියට යෑම සඳහා තියෙන වීරිය කියලා කියන කාරණේ. ඒ නිසා පරක්කම ධාතුව කියන්නේ එහෙමනම් තවදුරටත් බලවත් වීරියක් ඇති කරගන්න අපි ඉදිරියට තවදුරටත් ගමන් කරන්න. ඒකට කියනවා පරක්කම ධාතුව කියලා. ඒ නිසා පරක්කම ධාතුව කියන පරම්පරන් තහනම් අක්කමනතු තතෝපබලව තරම් කියනවා. ඉදිරියට ඉදිරියට ගමන් කිරීමක් සිද්ධ කරන නිසා මේ নিকකම ධාතුවටත් වඩා වැඩි වීරියක් මෙතනදී අවශ්‍යයි කියලා කියනවා. එතකොට අපිට කියනවා එහෙමනම් මේ නූපන් වීරිය සම්බොජ්ජංගය ඇති කරගන්න උපන් වීරිය සම්බොජ්ජංගේ වැඩි දියුණු කරගන්න මෙන්න මේ කියන ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මෙන්න මේ වීරියෙහි යෝනිසෝමනසිකාරය බහුලී කර බහුල කරගන්න ඕනේ කියනවා. ඒතර මොකක්ද ආරම්භ ධාතුව? දැන් අපිට අපේ සිත පසුබෑමකට ලක් වෙනවනම් මොකක්ද මේ යමක් ආරම්භ කරන්න තියෙන වීරිය? කොහොමද අපි යමක් ආරම්භ කළ යුත්තේ? මෙන්න මේ ආරම්භක වීරිය පිළිබඳව අපේ අවබෝධය වැඩි කරගන්නවා. ඊට පස්සේ මේක අපි වැටෙන්න දෙන්නතෝ පවත්වා ගන්න තියෙන নিকකම ධාතුව මේ වීරිය මොකද්ද? අපි කොයි වාගේ ධර්මයන්ද මේ තුල ඇති කරගත යුත්තේ කියලා කල්පනා කරනවා. ඒ වගේම තමයි මේක ඉදිරියට ගමන් කරවන්න එක තැන ඉඳලා බෑ තවදුරටත් ඉදිරියට යන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වන පරක්කම ධාතුව මොකක්ද? ඒ සඳහා අපේ වැඩි යුතු ධර්මතාවයන් මොනවද කියලා අන්න යෝනිසෝ මනසිකාරයේ තියෙනවා. මෙන්න මෙහෙමනම් අපිට කියනවා ඒ තුල නූපන්න වීරිය සම්පුජ්ජංගය ඇති වෙනවා. උපන්න වීරිය සම්පුජ්ජංගය වැඩි දියුණු භාවයට පත් වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට ඊළඟ කාරණය තමයි පීති සම්බොජ්ජංගේ වැරෙන්න මොකද විය යුත්තේ? <clears throat> අතිබික්ක වේ පීති සම්බොජ්ජං ගත්තහානීය ධම්මා මහණෙනි පීති සම්බොජ්ජංගයට හේතු වෙන ධර්මතාවයන් තියෙනවා. ඒවට කියනවා පීති සම්බොජ්ජං ගත්තහානීය ධර්ම කියලා කියනවා. පීති සම්බොජ් පීති සම්බොජ්ජං ගත්තහානීය ධර්ම කියලා කියන්නේ පීති සම්බොජ්ජංගයට උපකාරක වන හේතු වන ධර්මතා කියන්නේ. අන්න ඒ ප්‍රීති සම්බොජ්ජංගය වැඩි වෙන්න පීති සම්බොජ්ජංගේ ඇතිවෙන්න උපකාර වන ධර්මතාවයන් ඒ කියන්නේ පීති සම්බොජ්ජංගට්ඨානීය ධර්ම පිළිබඳව යෝනිසෝ මනසිකාරයේ බහුල කරලා පවත්ව ගන්න පුළුවන් නම් අන්න ඒක නෝපන්න පීති සම්බොජ්ජංගේ උපදවන්න උපන්න පීති සම්බොජ්ජංගේ වැඩි වැඩි දියුණු කරගන්න හේතු වෙනවා කියලා සඳහන් කරනවා මොනවද පීති සම්බොජ්ජංගට්ඨහනීය ධර්ම කියන කාරණය අපිට සඳහන් කරනවා පීති සම්බොජ්ජංගට්ඨහනීය ධම්මා පන පීතියා ඒ වේතන්නාම මේ ප්‍රීතියටම කියන නමක් තමයි පීති සම්බොජ්ජංගට්ඨහනීය ධර්ම කියලා පීති උත්පාදක මානසිකාරය ඒක තමයි පීති උත්පාදක මානසිකාරය පිළිබඳ යෝනිසෝ මානසිකාරය එතකොට අපේ ප්‍රීතිය ඇති වෙන්නේ කොහොමද කුමන ධර්මතාවයන් වැඩි දියුණු කර ගැනීම තුළද අපේ ප්‍රීතිය වැඩි දියුණු කර ගන්න පුළුවන් කියන මෙන්න මේ මානසිකාරයත් පවත්වනවා. මේ මානසිකාරය පැවැත්වීම තුළ අපට කියනවා සඳහන් කරනවා අපි ප්‍රීති සම්පූර්ණංගය වැඩිෙන්න එක හේතුවක් වෙනවා කියලා. ඊළඟට සඳහන් කරනවා ඒ විතරකුත් නෙවෙයි අපිට සත්ත ධම්මා ධම්මවිචේ සම්බුද්ධංගස්ස උපාදාය සම්වත්තන්ති ධම්මවිචේ සම්බොජ්ජංගය වැඩි දියුණු කරන්න ධම්මවිචේ සම්බොජ්ජංගයේ ඉපද වෙන්න හේතු වෙන කරුණු හතක් අපට කියනවා. කරුණු හතක් අපට කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගයේ ඉපදෙන්න ධම්මවිචේ සම්බොජ්ජංගයේ වැඩි දියුණු වෙන්න කියලා. ඒතර අපි අපි දැන් හිතියේ කොතනද අපි හිතියේ අපේ සිතට දිරිදිය යුතු කාලේ සිත දිරිදිය යුතුයි කියන එක. දිරිදිය යුතු කාලේ සිත දිරිදිය යුතුයි නම් ඒ දිරිදිය යුතු කාලේ අපිට කිව්වා සිත දිරිදියුතු කාලය කියන්නේ මොකක්ද? සිතේ එක්තරා විදිහකට කුසීත බවක්, හැකලුණු බවක්, ලීන බවක්, කම්මැලි බවක් ඇති වෙච්ච මොහොත තමයි අපි සිතට දිරිමත් කළ යුතු වෙලාව. ඒතර භාවනාවක් කරන යෝගාවචරයේට තමන්ගේ සිත තමන්ට තේරෙනවා නම් පසුබැහැලා තියෙනවා කියලා. තමන්ගේ සිත දුර්වල වෙලා තියෙනවා කියලා හිතනවා නම් තමන්ට භාවනාව ඉදිරියට කරගෙන යන්න බෑ කියලා හිතනවා නම් අනේ ඒ පුද්ගලයාට මේ උපචාර සමාධියෙන් අර්පණා සමාධියට යනවා කියන එක පහසු නෑ. අන්න ඒ උපචාර සමාධියෙන් අර්පණා සමාධියට යෑම සඳහා අපට කියනවා මොකද්ද කළ යුත්තේ? අපේ ප්‍රීති සම්බුජ් අපේ පස්සද්ධි සම්බුජ්ජංග සමාධි සම්බුජ්ජංග උපේක්ඛා සම්බුජ්ජංග වඩන්නේ නැතිව ධමවිචේ විරිය පීති කියන සම්බුජ්ජංගයන් වඩන්න කියලා කියනවා. එහෙමනම් ධමවිචේ විරිය පීති කියන සම්බුජ්ජංගේ වඩද්දී ධමවිචේ සම්බුජ්ජංගය වැඩි දියුණු වෙන්න හේතු වෙන කරුණු හතක් අපිට කියනවා. ඒ කරුණු හත අපි දැනගත්තාම අපි ඒ කරුණු අපි වැඩි දියුණු කරගත්තාම ධම්මවිචේ සම්පූර්ණංගේ අපිට වැඩි කරගන්න හැකියාවක් ලැබෙනවා. එතකොට මොනවද? පරිපුච්ඡ කතා. වත්තු විසද කිරියතා. ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා. දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා. පඤ්ඤවන්ත පුද්ගල සේවනතා. ගම්භීර ඥානචරිය පච්චවෙක්කනා. තද දිමුතතා. උතර කරුණු හතක් අපිට කියනවා. ඒතර මේවා අපි පාඩම් කරගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ. මතක හිටින් නැත්තම් පොතක ලියලා තියාගන්න ඕනේ. අපි මේවා නැවත නැවතත් පරිශීලනය කරන්න ඕනේ. මේ නැවත නැවතත් පරිශීලනය කිරීම තුළ තමයි අපිට මේ කරුණු කාරණා අවබෝධය ඇති කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා අපිට කියන කොහොමද පරිපුච්ඡ කතා. පරිපුච්ඡ කතා කියලා කියන්නේ මොකක්ද? අපිට කියනවා මේ ධර්ම විනය කරුණාකාරණා පිළිබඳව අපි අධ්‍යයනයක් කරනවා නම් යම්කිසි ඉගෙන ගැනීමක් කරනවා නම් හැදෑරීමක් කරනවා නම් මෙන්න මේ තුල ලැබෙන අවබෝධයට තමයි කියන්නේ පරිපුච්ඡ කතා කියලා. එතකොට ඒකයි සඳහන් කරන්නේ අටුවා සහිත පංච නිකායන් ඉගෙනගෙන ගුරුවරයන් ඇසුරු කරගෙන ආචාර්යන් වහන්සේලා සේවනය කරමින් ඒ ඒ පාදයාගෙන මේ පදයේ අර්ථය ਵਿਚාරලා බලන්න එතකොට අපි යම්කිසි දැන් අපි මේ සූත්‍ර දේශනාවක් ඉගෙන ගන්නවා අපි. මේ සූත්‍රයක් අපි හදාරනවා. අපි දැන් අපි කතා කරපු අර බොජ්ජංග සංයුත්තේ තියෙන ආහාර සූත්‍රය කතා කරනවා. එහෙම නැත්නම් ඒ අපි කතා කරපු කාය සූත්‍රය අපි සාකච්ඡා කරනවා. අපි ඉගෙන ගන්නවා. ඒක ඉගෙන ගත්තාම මේක අපිට කියනවා අර්ථ කතාවත් සහිත ඉගෙන ගන්න කියලා. ඒක නිකම්ම සූත්‍රයකටගෙන නෙවෙයි අර්ථ කතාවක් සහිතව ඉගෙන ගන්න කියලා. අර්ථ කතාවක් සහිතව ඉගෙනගෙන අපිට කියනවා ගුරුවරයන් ඇසුරු කරගෙන ඒ ඒ පදයේ අර්ථය අපි අහලා දැනගන්න ඕනේ කියලා කියනවා. මෙන්න මේක තමයි පරිපුච්ඡ කතා කියලා කියන්නේ. මේ කියන්නේ වෙනත් විදිහට ධර්ම බහුශ්‍රත භාවයක් ධර්ම දැනුම් ගවේෂණයක් සිදු කරගත යුතුයි කියන කාරණේ. දැන් මේක නෙවෙයි මේක නෙවෙයි සමහර වෙලාවට අද වර්තමානයේ අපි සිද්ධ වෙන්නේ අපි ගොඩක් වෙලාවට මේක අපි බොහෝ දෙනෙක් කරන්නේ මේ ධර්ම කරුණු මතු පිටින් හදාර ගන්නවා මතු පිටින් අහ ගන්නවා සමහර වෙලාවට සමහර තැනකදී මේ ත්‍රිපිටකය අපි පරිශීලනය කරන්නෙම නැතුව බහැරට ගිහිල්ලා එයින් බහැර කරුණු කාරණා සඳහන් කරනවා එතකොට මේක එමනම් අපේ නිවන් ගමනෙන් අපි වෙන් කරන සාධකයක් වෙනවා ඒ නිසා නිවන් ගමන තුල අපි ඉඳනම් අපි ත්‍රිපිටකයට මෙන්න ඕනේ. ත්‍රිපිටකයේ තුල තියෙන කාරණයක්ම අපි අරගෙන කතා කරගන්න ඕනේ. ඒ ත්‍රිපිටකයේ තුල තියෙන කරුණක් තුලින්ම අපි මේ ධර්ම කරුණ ඉස්මතු කරගන්න ඕනේ. දැන් හිතන්නකෝ දැන් මේ අපිට සඳහන් කරගෙන ආපු දසවිධ අර්පණා කෞශල්‍යය. ඒතර මේ දසවිධ අර්පණා කෞශල්‍යය තුල තියෙන මේ යස්මේ සමේ චිත්තම් පග්ගහේතබ්බන් තස්මේ සමේ චිත්තම් පග්ගන්හි පග්ගන්නානම් කියන මේ කාරණය සිත දිරිමත් කළ යුතු වෙලාවේදී සිත දිරිමත් කිරීම කියන කාරණය බුදුගොස් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරන්නෙම සූත්‍ර දේශනාව ගෙනල්ලා ඒ සූත්‍ර දේශනාව ඇසුරින්. ඒතර මේක තුළ අපට අපේ ධර්ම දැනුම වැඩි දියුණු වෙනවා. අපේ ධර්මඥානය දියුණු වෙනවා. මෙන්න මේ ධර්මඥානය දියුණු වීමත් තුළ අපට මේ ධර්ම කරුණු පිළිබඳව ඒ ඒ තන ධර්මයේ අර්ථ පිළිබඳව තියෙන සැක දුරු වෙලා අපේ ධර්මය අපිට පැහැදිලිව අවබෝධ කරගන්න හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ නිසා අපිට කියනවා වත්තු විසද පරිපුච්ඡ කතා කියන එක ධම්මවිචේ සම්බුද්ධංගේ වැඩි වෙන්න හේතු වෙනවා කියනවා. දෙවෙනි කාරණේ තමයි වත්තු විසද කිරීතා කියන එක ඒක අපි කතා කරන් තියදුනා මේ අර්පණා කෞශලයන් යටතේ අපි කතා කරා ආධ්‍යාත්මික බාහිර වස්තු පිළිබඳව පිරිසිදු භාවය. ආධ්‍යාත්මික නම් අපි කෙස්රවුල් බාලා පිරිසිදු වෙලා නාලක් කරලා පිරිසිදු වීම කියන එක. බාහිර පිරිසිදු භාවය කියලා කියන්නේ අපි ඇඳුම් පැළඳුම් සිවුරු පිරිකර ආදී පිරිසිදු කර ගැනීම, ඉන්න තැන කුටිසනසුන් ඉන්න තැන් ආදී පිරිසිදු කර ගැනීම මෙන්න මේ ආදී දේවල් අපි කියනවා බාහිර පිරිසිදු භාවය. ඒ නිසා වත්තු විසද කිරිතාවය කියලා කියන්නේ ආධ්‍යාත්මික බාහිර පිරිසිදු භාවය. ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතාවය කියන එකත් අපි කතා කරා. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රයන් සමභාවයට පත් කර ගැනීම කියන එකයි කියන්නේ. ඊට පස්සේ දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා. ඔන්න තවත් කාරණයක්. දුෂ්ප්‍රාඥ පුද්ගලයන් දුරු කරන්නයි කියලා කියනවා. එතකොට කවුද මේ දුෂ්ප්‍රාඥ පුද්ගලයෝ කියලා කියන්නේ? අපිට ඒක උදාහරණකින් සඳහන් කරනවා. බත් දමන ලද කවුඩන් මෙන්, මස් දමන ලද සුනකයන් මෙන් මෝහයෙන් මුලා වූ සත්වයන් දුරු කරන්න කියලා කියනවා. මොකක්ද මේ කියන්නේ? මේ කියන්නේ සමහර වෙලාවට මේ මේ කවුඩන් සුනකයන් ආදී උපමාවක් දක්වන්නේ මේ මුලාවට පත්වෙච්ච පුද්ගලයන් දක්වන්න. කොහොමද? මේ කාක්කු කපුටු කියන සතා කියනම Tamanට මොනවා හරි ලැබුණාම ආහාරයක් ලැබුණාම මේක ගෙනහිල්ල වෙරලා කොහේ හරි තැනක තියෙනවා. හැබැයි ඒගොල්ලොන්ට ඒක මතක නැහැ ඊට පස්සේ. සමහර ලාවට බත් දැමුණාම බත්තට බත් ටික අහුලගෙන ගිහිල්ලා කොහේ හරි තැනක තියලා තියෙනවලු. තියලා ආපහු වෙනවා තව එකක් හොයාගන්න. ඒ ලෝභකමට, කෑදරකමට තව එකක් අරගන්න දෙනවා. අරගන්න ආවම හොයාගන්න ආවම අර ඉස්සල්ලා එක ඊට පස්සේ තිබ්බේ කොහෙද කියලා මතක නැහැ. අර අනිත් එකත් එක තමයි ඉන්නේ. ඒතර මෙන්න මේ වාගේ මුලා වුණු පුද්ගලයන් ඉන්නවා. ඊට පස්සේ සුනකයන් කියනවා මස් කටුවක් දැම්මම ඌ ඒ මස් කෑල්ල මස් කටුව අරගෙන ගෙනෙදෙවල කොහේ හරි තැනක තියෙනවා. තියලා ඒක කකා ඉඳලා එතන දාලා එතන කොහේ හරි තියලා ආයෙ එනවා. ඊළඟට මතක නෑ අර Taman තියපු තැන කොහෙද කියලා. මෙන්න මේ වාගේ පුද්ගලයෝ ඉන්නවා කියනවා මේ Taman අර මෝහයෙන් මුලාවටපත් වෙච්ච පුද්ගලයන්. ඒතර කියනවා මෙන්න මේ මෝහයෙන් මුලාවටපත් වෙච්ච පුද්ගලයන් අපි දුරු කරන්න ඕනේ කියලා. ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්න නම් මොකද ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා කියන්නේ චෛතසික වශයෙන් ප්‍රඥා චෛතසිකේ. මේ තුල වැඩෙන්නම ඥානය කියන එක, ප්‍රඥාව කියන එක. මෙන්න මේ ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීම කියන කාරණයට අපිට මේ දුෂ්ප්‍රාඥ පුද්ගලයන් ඇසුරු කරන එක නවත්තන්න ඕනේ. මුලා වූ පුද්ගලයන් ඇසුරු කරන එක නවත්තන්න ඕනේ. අපි ප්‍රඥාවන්ත පුද්ගලයන් සේවනය කරන්න අපි යෙදෙන්න ඕනේ කියලා කියනවා. ඒ නිසා ඒකයි කියන්නේ දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා. අනෙක් පැත්තෙන් පඤ්ඤාවන්ත පුද්ගල ශේවනතා. ප්‍රඥාව පිළිබඳව කරන ලද අධිකාර සහිත මේ දක්ෂ ආචාරයන් විදර්ශනා භාවනාව වඩන නුවණැත්තන් ප්‍රඥයන් කලින් කලට ඇසුරු කරන්න කියලා කියනවා. එතකොට ප්‍රඥාව පිණිස මේ කරන ලද අධිකාර සහිත පුද්ගලයෝ අපි ඇසුරු කරන්න කියලා කියනවා. ඒ නිසා පඤ්ඤාවන්ත පුද්ගල සේවනතා. ඒකයි කියන්නේ ප්‍රඥාව පිණිස කෘතාධිකාර සහිත සත්‍ය ප්‍රතිත්තු සමුප්පාදාදී ධර්මයන් පිළිබඳ දක්ෂ ආචාර්යන් වහන්සේලා. චතුරාර්ය සත්‍ය පැහැදිලි කරලා දෙන්න පුළුවන් ගුරුවරු ඇසුරු කරගන්න කියනවා. පටිච්ච සමුප්පාදේ පැහැදිලි කරගන්න පුළුවන් ගුරුවරු ඇසුරු කරගන්න කියලා කියනවා. ඒතර මෙන්න මේ විදිහට ඇසුරු කරලා ඒ වගේම විදර්ශනා භාවනාව වඩන ගුරුවරයන් ඇසුරු කරන්න කියනවා. ප්‍රඥයන් ඇසුරු කරන්න කියලා කියනවා. මෙන්න මේ කියන ප්‍රඥයන් ඇසුරු කරනවා නම් කලින් කල අන්න ඒකට කියන පඤ්ඤාවන්ත පුද්ගල සේවනතා කියලා. ඒතර ඒකත් ධම්මවිචේ සම්පූර්ණංගේ වැදෙන්න හේතු වෙන කාරණයක් කියලා කියනවා. අනිත් එක තමයි ගම්භීර ඥානචර්ය පක්ක පච්චවේකනතා. ගැඹුරු ඥාන චර්යාවන් ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කියනවා. මොකද්ද ගැඹුරු ඥාන චර්යාවන් කියලා කියන්නේ? ගැඹුරු තැනැත්තන් විසින් අවබෝධ කරගන්න ඕනේ මේ ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුපාද ආදිය පැහැදිලි කරන සූත්‍රාන්ත ආදී පරිශීලනය කරනවා කියන එකයි. මේකයි කියන්නේ ගම්බීර ඥාන චරිය පච්චවෙක්කනතා කියලා කියන කාරණය. ඒතර මේක ඇත්තටම අපිට සඳහන් කරනවා ගම්බීර ඥානචරි පච්චවේකනතා කියලා කියන එක සම්නේ පැහැදිලි කරන්නේ ගැඹුරු තැනැත්තන් විසින් අවබෝධ ගැඹුරු නැනැත්තන් විසින් ගැඹුරු ඒක මම අතරම වැරදි ටයිප් කරලා තියෙන්නේ ගැඹුරු නුවණැත්තන් විසින් අවබෝධ කරගත යුතු මේ ස්කන්ධ ධාතු ආයතන පටිච්චසම්පද ආදී ප්‍රකාශ කරන යම්කිසි සූත්‍රාන්ත ආදී ප්‍රත්‍යවේක්ෂා කිරීමක්. එතකොට ගම්බීර ඥානචරිය කියලා කියන එකෙන් කියන්නේ මේ ගැඹුරු නුවණැත්තන් විසින් අවබෝධ කරගන්න ඕනේ ගැඹුරු නුවණැත්තන් විසින් අවබෝධ කරගත යුතු ස්කන්ධ ධාතු ආයතන පටිච්චසම්පාද මේ ආදී ප්‍රකාශ කරන ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍රාන්ත ප්‍රතිවේක්ෂා කරන්න කියලා කියන. ඒතර මෙතන මේ අපේ වචනය තැනැත්තන් කියන එක වෙනස් වෙන්න ඕනේ නැනැත්තන් කියලායි මේකේ අපි සම්නේ තියෙන්නේ. අපි ඒක වැරදිට තමයි මෙතන දාලා තියෙන තැනැත්තන් කියලා. ඒක නැනැත්තන්. ඒ කියන්නේ නුවණැත්තන් කියලායි තියෙන්නේ. එතකොට ගැඹුරු නුවණැතියන් විසින් අවබෝධ කරගන්න ඕනේ මේ ස්කන්ධ ආයතන ධාතු ආදී පැහැදිලි කරන සූත්‍රාන්ත අපි ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ. එතකොට දැන් මේ සූත්‍ර පිටකේ පරිශීලනය කරද්දී සූත්‍ර පිටකේ පරිශීලනය තුළ අපේ තියෙන නොඑක් නොඑක් ආකාරي සූත්‍ර දේශනා තියෙනවා. ඒතර මේ නොඑක් සූත්‍ර දේශනා අතරේ අපේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්න නම් ධම්මවිචේ සම්බොජ්ජංගේ දියුණු වීම සඳහා අපිට අවශ්‍ය වෙනවා මේ ස්කන්ධ ආයතන ආදී පිළිබඳව ප්‍රකාශ කරන සූත්‍ර දේශනා. අනේ සූත්‍රාන්ත දේශනා නෝනෙන් මෙනෙහි කරලා ප්‍රතිවික්ෂා කරනවා නම් අන්න ඒක තුළ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා කියනවා. තද විමුක්තතා කියලා කියන්නේ මේ ධම්මවිචේ සම්බුද්ධංග සංඛ්‍යාත ප්‍රඥාවේ අපි නිම්න භාවයේ සඳහා නැඹුරු භාවයේ කියන එකයි ධම්මවිචේ සම්බුද්ධංගය පිළිබඳ තද විමුක්තතාවය කියලා කියන්නේ. ඒතර මෙන්න මේ කරුණු හත අපිට කියනවා ධම්මවිචේ සම්බුද්ධංගයේ වැඩෙන්න හේතු වෙනවා කියලා. ඒ වගේම විරිය සම්බුද්ධංගේ වැඩෙන්න හේතු වෙන කරුණු 11ක් තියෙනවා කියලා කියනවා. අපිට කියනවා. ඒකාදස ධම්මා විරිය සම්බොජ්ජංගස් උප්පාදාය සම්බත්තන්ති. වීරිය සම්බොජ්ජංග ඉපද බිම්බේ හේතු වෙන කරුණු 11ක් තියෙනවා. මොනවද? අපායාදී බය පච්චවෙක්කනතා විරියායත්ත ලෝකීය ලෝකෝත්තර විශේෂාධිගම විශේෂාධිගම ආනිසංස දස්සිතා ගමන වීති පච්ච වෙක්කනතා පිණ්ඩපාත අපචායනතා සත්තු මහන්ත පච්ච වෙක්කනතා දායජ්‍ය මහන්ත පච්ච වෙක්කනතා තීන මිද්ද විනෝදනතා කුසීත පුද්ගල පරිවර්ජනතා ආරද්ධ විරිය පුද්ගල සේවනතා සම්මප්පදාන පච්චවේකනතා තදදි මුත්තතා කියලා. ඒතර මෙන්න මේ කියන කරුණු 11 වීරිය සම්බොජ්ජංගේ වැඩෙන්න හේතු වෙනවා කියලා කියනවා. ඒතර අපායාදී භය ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කියනවා. එතකොට අපාය බය පිළිබඳව নিরතුරු මෙනෙහි කරලා අපේ සිත කුසීත පාක්ෂයට වැටිලා නම් අපේ සිතේ මේ ලීන භාවයක් නම් තියෙන්නේ කුසීත බවක් නම් තියෙන්නේ මේක දිරිදෙන්න වීරිය වැඩි කරගන්න අපාය බය ප්‍රත්‍යක්ෂා කරලා බලන්න කියලා කියනවා. ඒ වගේම තමයි විරියායත්ත කියලා කියන්නේ වීරියට අයත් වන ලෞකික ලෝකෝත්තර විශේෂ අධිගමයන් පිළිබඳ ආනිසංශ සාකච්ඡා කරන්න කියලා කියනවා. ආනිසංශ මෙනෙහි කරලා බලන්න කියලා කියනවා. එතකොට දැන් ලෞකික වශයෙන් නම් යම්කිසි ධ්‍යාන, අභිඥා ආදී පිළිබඳව ලෞකික විශේෂාධිගමයන්. ලෝකෝත්තර විශේෂාධිගමන කියලා කියන්නේ මාර්ගඵල පිළිබඳව. මෙන්න මේ කියන ලෞකික ලෝකෝත්තර විශේෂ අධිගමයන්ගේ තියෙන ආනිසංශය අපි හෙලෙක නිතර මෙනෙහි කරලා බලන්න කියනවා. මේ ආනිසංශය මෙනෙහි කරලා බලනකොට ඒක තුළ අපේ ශීත අපිට දිරිමත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊට පස්සේ ගමන වීති පච්ච වෙක්කනතා කියලා කියන්නේ කල්පනා කරගන්න තියෙනවා අපි මේ ගමන් කරන්නේ බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහා ශ්‍රාවකයන් වහන්සේලා ගමන්ගත් මාර්ගයක්. මෙන්න මේ ගමන්ගත්තු මාර්ගයේ මා විසිනුත් ගමන් කළ යුතුයි. කුසීතව මේ මාර්ගේ යන්න බෑ. ඒ නිසා මගේ වීරියම ඇති කරගන්න ඕනේ බුදුවරයන් වහන්සේලාගේ ගමන්ගත් මාර්ගය යන්න. පස්සේ බුදුරජාණන් වහන්සේලා ගමන්ගත් මාර්ගය යන්න. මහරහතන් වහන්සේලා ගමන්ගත් මාර්ගය යන්න මගේ සිතේ ඇති කරගත යුතුයි කුසීත භාවයේ අඩු කරලා වීර්ය වැඩි කරගත යුතුයි කියන මෙන්න මේ කාරණය මානසිකාර කරගන්න කියනවා ප්‍රත්‍යවේක්ෂා කරන්න කියනවා ඒකට කියනවා ගමන වීති පච්චවෙක්කන්තා කියලා. ඒ තුලින් අපිට කියනවා වීරිය වැඩි කරගන්න හැකියාව ලැබෙනවා කියලා. පින්ඩපාත අපචායනතා කියලා කියන්නේ මේ පින්ඩපාතය පින්ඩපාත චර්යාවට අපේ ගෞරවය ඇති කරගන්නවා කියන එකයි. එතකොට එක්තරා විදිහට ප්‍රත්‍යදායකයන්ගේ ප්‍රත්‍යදානය මහත්ඵල කරන්න මහත්ඵල මහානිසංස කරන්න අපිට පින්ඩපාතී යෙදෙන්න පුළුවන්. එතකොට ප්‍රත්‍යදායකයන් යම්කිසි විදිහට අපිට දානේ පූජා කරගන්න අයගේ දානේ මහත්ඵල මහානිසංස වෙන්න අපිත් ඒ අයගේ සිත පැහැදෙන්න ඒ අයගේ සිතේ අපි කෙරෙහි ගෞරවය උපාදනය වෙන්න අපිත් මේ පින්ඩපාත චර්යාව යෙදෙනවා. ඒ පින්ඩපාත චර්යාව අපි ගෞරවයෙන් සේවනය කරන දෙයක් විදිහට දකිනවා. ඒකට තමයි කියන්නේ පින්ඩපාත අපචායන පා කියලා. ඒකත් අපේ වීරිය වැඩෙන්න හේතු වෙනවා. ඉතින් අපේ ත්‍රිපිටකයේ අපේ අට කතාවල කතාන්තර තියෙනවා මහා මිත්‍ර ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා පිළිබඳව. මෞතුමියකගෙන් දාණය පින්ඩපාතේ ලබාගෙන එතුමිය මේ දාණය සම්පාදනය කරගත්ත හැටි පිළිබඳව සිහිපත් කරලා කල්පනා කරනවා මම මම මාර්ග ඵලයකටපත් වෙන්නේ නැතුව මේ දාණය වළඳනවා කියන්නේ මට සුදුසු නෑ. ඒ නිසා වීරිය ඇති කරගන්නවා. මෙන්න මේ විදිහට වීරිය ඇති කර ගැනීමට කියනවා පින්ඩපාත අපචායනතාව කියලා. ඒකට පින්ඩපාතය කෙරෙහි ගරු බුහුමන් ඇති කර ගැනීම තුළ අපේ වීරිය වැඩි කර ගැනීම. ඒ වගේම සත්තු මහන්ත පච්චවෙක්කනතා ශාස්ත්‍රඥ වහන්සේගේ මහාන් తත්වය ප්‍රත්‍යවේක්ෂා කරනවා. එතකොට කොහොමද අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වීර්ය ආරම්භයේහි ගුණ වර්ණනා කරනවා. උන්වහන්සේ උන්වහන්සේ අපිට අනුශාසනාවක් කරනවා. ඒ අනුශාසනාව අපිට වළක්වන්න බෑ, ඉක්මවන්න බැරි අනුශාසනාවක් කරනවා. අපිට බොහෝ සින උපකාර කරනවා. අපිට ප්‍රතිපත්ති පූජාවෙන්ම උන්වහන්සේ පුදන්න කියලා අපිට කියනවා. අපිට මේ ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව අපිට වැදගත් කියලා කියනවා. අපිට ඒ විදිහට අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට මේ ප්‍රතිපත්තියේ යෙදීමටම මඟ පෙන්නනවා. ඒ නිසා අපි මේ ශාස්ත්‍රුන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් මේ ප්‍රතිපත්තිය යෙදිය යුතුයි කියලා. මෙන්න මේ විදිහට ශාස්ත්‍රුන් වහන්සේගේ මමත්වයේ ප්‍රත්‍යක්ෂා කරනවා. ඒක කියන්නේ මමත්වයේ මහත්වයේ ප්‍රත්‍යක්ෂා කරනවා කියලයි. එතකොට ශාස්ත්‍රුන් වහන්සේගේ මේ මහන් මහන්ත භාවයේ ස්වභාවය කියන එක ප්‍රත්‍යක්ෂා කරන්න කියලා කියනවා. එතකොට ඔව් ඒක මමත්වේ නෙවෙයි මහත්වේ කියලා කියන්නේ අපි ටයිප් කරලා තියෙනවා වැරදි එතනත් ශාස්ත්‍රඥ වහන්සේගේ මහත් භාවය කියන එක ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියනවා. ඒතර මෙන්න මේ විදිහට සත්තු මහන්ත පච්ච වෙක්කනතා. ඒ වගේම දායජ්‍ය මහන්ත පච්ච වෙක්කනතා මොකක්ද? අපි කල්පනා කරගන්න ඕනේ මේ ශාස්ත්‍රූන් වහන්සේගෙන් අපිට ලැබිච්ච දායාදයක් තියෙනවා. ඒක තමයි මේ සද්ධර්මය. මේ නිසා මා විසින් මේ ශාස්ත්‍රූන් වහන්සේ විසින් මට දායාද කරපු මහා දායාදය මේ සද්ධර්මය කියන දායාදේ මං ගත යුතුයි. මේ සද්ධර්මය කියන දායාදේ අපිට කුසීතව ගන්න බෑ. ඒ නිසා මේ දායාදේ මහා දායාදයක් කියලා අපි ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. මෙන්න මේක කියන දායාජ මහන්ත පච්චවෙක්කනතා කියලා. තීනමිද්ධ විනෝදනතා කියලා කියන්නේ අපේ සිතේ තීනමිද්ධ ඇති වෙනවා නම් චිත්තචෛසික ධර්මයන් වල හැකිලිම ඇති වෙනවා නම් අන්න ඒ තීන මිද්දේ කියන එක අපි දුරු කරගන්න ඕනේ. ඒ සඳහා අපිට ආලෝක සංඥා මනසිකාරය කරන්න පුළුවන්. ඉරියාපතේ මාරු කරන්න පුළුවන්. අපි ඉන්නේ ඉරියව් ටිකක් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම එලිමහනට ගිහිල්ලා එලිමහන ඇසුරු කරන්න පුළුවන්. දැන් අපි රාත්‍රියට භාවනා කරනවා නම් එහෙම නැත්නම් දහවල් වුණත් අපි මේ එලිමහනට ගියාම අපේ සිතේ අපේ මේ නිදිමත ස්වභාවය ටිකක් දුර වෙනවා. අපි යම්කිසි කුටියක් ඇතුළත ඉන්නකොට අපේ සිතේ ඇතිවෙන නිදිමත ස්වභාවය තීන මිද්දේ කියන එක දුර වෙනවා එළියට ගිහිල්ලා ටිකක් ඉන්නකොට. මෙන්න මේ සාභ්‍යාවකාශ සේවනය කියන එකත් තීන මිද්දේ දුර වෙන දෙයක්. මේ නිසා වීරිය සම්පජ්ජංගයේ දියුණු වෙන්න නම් අපිට කියනවා අන්න තීන මිද්ද විනෝදන භාවය සිදු කරගන්න කියලා. එතකොට ආලෝක සංඥා මනසිකාරයකින් තීන මිද්ද දුරු කරගන්න පුළුවන්. ඉරියව් මාරු කරලා තීන මිද්ද දුරු කරගන්න පුළුවන්. එලිමහනේ අභ්‍යවකාශය සේවනය කරලා තීන මිද්ද දුරු කරගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම තමයි කුසිත පුද්ගල පරිවර්ජනතා. ඒ කියන්නේ අලස භාවයෙන් ඉන්න පුද්ගලයෝ අපි දුරු කරන්න ඕනේ කියනවා. ඒතර අලස ස්වභාවයේ ඉන්න නිවන් දකින්ද වීරියක් නොමැති පුද්ගලයෝ ඉන්නවනම් ඒ නිවන් දකින්න වීරිය නොමැති පුද්ගලයන් දුරු කරන්න කියලා කියනවා. ඒතර අද සමහර වෙලාවට තියෙනවා මේ ධර්ම දේශනා තුළින් බහුල වශයෙන් කියන මේ භාවනා කරන්න අවශ්‍ය නැහැ නිවන් දකින්න කියලා. නිවන් දකින්න සමහර වෙලාවට මේ ධර්ම ශ්‍රවණේ විතරක් ඇති. ඒ නිසා අතීතයේ ධර්ම ශ්‍රවණයෙන් විතරක් නිවන් දැක්ක භාවනා කරේ නෑ කට්ටිය කියන්නේ මෙන්න මේ මඟ පෙන්වීම සමහර වෙලාවට ප්‍රසිද්ධිය පවා ලබා දෙනවා. එතකොට ඒක තුළ අපිට තියෙන ඇත්තම අපි කුසීත පුද්ගලයන් තමයි ඇසුරු කරන්නේ. ඒකෝර මේ අපේ සිතේ පවත්නා වූ මේ භාවනාවට තියෙන අලස ස්වභාවය අපේ වැඩි දියුණු වෙන්න එකේ හේතුවක් වෙනවා. ඒ නිසා අපිට කියනවා මේ කුසීත පුද්ගලයන් දුරු කරන්න ඕනේ කියලා. ඒ වගේම ආරද්ධ විරිය පුද්ගල සේවනතා භාවනාවට ඇරඹු වීරිය ඇති පුද්ගලයන් අපි දැඩි වීරිය සහිත පුද්ගලයෝ සේවනය කරන්න ඕනේ. නිරන්තරයෙන් ඇසුරු කරන්න ඕනේ. ඒගොල්ලෝ ඇසුරු කරනකොට අපිටත් හිතෙනවා ඒ අය විදිහට භාවනා කරන්න කියලා. ඒ අය දකින දකිනකොට අපිට හිතෙනවා මම තමයි භාවනා කරන්න ඉතින් මමත් භාවනා කරන්න ඕනේ. ඒ නිසා අපේ සිත භාවනාවට යොමු වෙනවා. ඒ නිසා අන්න අපිට කියනවා ආරද්ධ විරිය පුද්ගල සේවනතාවය කියලා කියන එක අපිට වීර්ය සම්පූර්ණංගේ වැඩෙන්න හේතු වෙනවා. සම්මප්පදාන පච්චවෙකනතා සතර වැදෑරුම් සම්‍යක් ප්‍රධාන වීරී ආනුභාවයේ සිහි කරන්න කියලා කියනවා. ඒ තුලින් අපිට සම්මප්පදාන ආනුභාවයේ සිහි කිරීම තුළ අපිට වීරිය සම්බොජ්ජංගේ වැඩි වෙනවා කියනවා. තදදිමු තථා ඒ වීරිය සම්බොජ්ජංගේ කෙරෙහි නිරන්තරයෙන් යොමු වෙච්චි සිතෙන් නිතර වාසය කරන්න කියලා කියනවා. ඒ තුලින් අපිට වීරිය සම්බොජ්ජංගේ වැඩි වෙන්න පුළුවන් කියනවා. ඊළඟට කියනවා ප්‍රීති සම්බොජ්ජංගේ වැඩි දියුණු කරගන්නත් අපිට මේ වාගේම කරුණු 11ක් සඳහන් කරනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති. එතකොට මෙන්න මේ කියන අනුස්සති භාවනා, උපසමානුස්සති. එතකොට මෙන්න මේ කියන අනුස්සති භාවනා වශයෙන් අපිට කියනවා අපේ ප්‍රීති සම්බොජ්ජංගේ වැඩි වෙනවා කියලා. බුද්ධානුස්සති භාවනා වඩන කෙනාගේ ප්‍රීති සම්බොජ්ජංගේ වැඩි වෙනවා කියනවා. ධම්මානුස්සති භාවනා වඩන කෙනාගේ ප්‍රීති සම්බොජ්ජංගේ වැඩි වෙනවා. සංඝානුස්සති භාවනා සීල ඡාග දේවතානුස්සති උපසමානුස්සති වඩන කෙනාගේ මේ ප්‍රීති සම්බොජ්ජංගේ වැඩි වෙනවා. ඒතර මේ අනුස්සති භාවනා පිළිබඳව අපිට අනුස්සති භාවනා නිර්දේශයක් තියෙනවා මේ විසුද්ධි මාර්ගයේ. ඒ නිසා අපිට ඊටාම පැහැදිලිව මේ හැම භාවනාවක්ම අපි කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනවා. ඒකට ඒ තුලින් පීති සම්පූර්ණංගේ වැඩිනවා. ඒ වගේම කියනවා ලෝක පුද්ගල පරිවර්ජනතා රූක්ෂ පුද්ගලයන් දුරු කරන්න කියලා කියනවා. කවුද රූක්ෂ පුද්ගලයන් කියලා කියන්නේ? බුද්ධාදීන් කෙරෙහි ප්‍රසාද ස්නේහ රහිත පුද්ගලයෝ. ඒ කියන්නේ සමහර අය ඉන්න හරි රළුයි. ඒගොල්ලොන්ට මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් සෙනෙහසක් ඇති වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ මේ ලෝකේ කොයිතරම් අපිට උපකාර කරපු කෙනෙක්ද කියන ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්ද කියන එක සිහිපත් වෙන්නේ නැහැ. එහෙම සිහිපත් වෙන්නේ නැති රළු පුද්ගලයෝ ඉන්නවා. ඒ රළු පුද්ගලයෝ අපි ඇසුරු කරොත් එහෙම අපේ ප්‍රීතිය කියන එක දුර වෙනවා කියනවා. ප්‍රීති සම්පජ්ජංගේ දුර්වල වෙනවා. ඒ නිසා ඒ රළු පුද්ගලයා අපිට දුරු කරන්න කියලා කියනවා. අනෙක් පැත්තේ සිරිඳ පුද්ගල සේවනතා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදේ උපදවන ස්නේහි උපදවන ඒ ස්නේහි සහිත ප්‍රසාදේ සහිත සියුම් පුද්ගලයෝ සිරිඳ පුද්ගලයෝ ඉන්නවා. මේ සින පුද්ගලයන් ඇසුරු කරනකොට අපේ සිතේ නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය ඇති වෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය ඇති වෙන්න ඇති වෙන්න අපේ සිතේ ප්‍රීතිය කියන කාරණේ වැඩි දියුණු වෙනවා. ඒ නිසාන්න ප්‍රීති සම්පූර්ණංගේ දියුණු වෙනවා. ඒ වගේම තමයි අපිට කියනවා පාසාදනීය සුත්තන්ත පච්චවේකනතා පැහැදීම එළවන සුළු සූත්‍රාන්ත සිහි කරන්න කියලා කියනවා. ඒතර අපේ සූත්‍ර පිටකයේ තියෙන අපිට සිතේ බුද්ධ ආදී ත්‍රිවිධ රත්නයන් ආදී කෙරෙහි පැහැදීම ඇති කරන පාසාදනීය සූත්‍ර තියෙනවා. දැන් අග්ගප්‍රසාද සූත්‍ර වගේ සූත්‍ර. අග්ගප්‍රසාද සූත්‍රය අපිට සිතේ පැහැදීමක් ඇති කරගත යුතු අග්‍රස්ථාන හතරක් පිළිබඳව සඳහන් කරනවා. ඒතර මේ වාගේ පැහැදීම ඇති වෙලම පාසාදනීය සූත්‍රාන්ත නිරන්තරයෙන් සිහි කරනවා නම් අන්න ඒක අපිට කියනවා ප්‍රීති සම්බුද්ධියන්ගේ වැඩෙන්න හේතු වෙනවා කියලා. සහ තදදි මුතතා මෙන්න මේ ප්‍රීති සම්බොජ්ජංගේ උපදවා ගැනීමට නැඹුරු වෙච්චි ඒ සඳහාම යොමු වෙච්චි සිතෙන් යුතු භාවය කියලා කියන්නේ ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙන්න හේතු වෙනවා කියනවා. මෙන්න මේ කියන කරුණ වලින් ප්‍රීති සම්බොජ්ජංගේ දියුණු කරගන්නවා නම් මෙන්න මේ විදිහට අපිට හැකියාවක් ලැබෙනවා කියනවා. අපි අර යම් සමයක සිට යම් සමයක සිතට දිරිදී යුතුයද අන්න ඒ සිත දිරිමත් කළ යුතු කාලයේ දිරිමත් කිරීම සිදු කරගන්න පුළුවන් කියන. ඒ නිසා අපි අද සාකච්ඡා කරන් තියදුනේ මේ දසවේ දර්පණා කෞශලයට අපි නිමිත්ත කුසලතාවේ කතා කරා. නිමිත්ත රැකගැනීමේ රැකි ගැනීම කියන එක අපිට මේ අර්පණා සමාධිය ඇති කරගන්න උපකාර වෙනවා කියන කාරණේ සාකච්ඡා කරන්න තියදුනේ. ඒ වගේම තමයි සිත දිරිමත් කළ යුතු අවස්ථාවේදී දිරිමත් කිරීම කොහොමද කරන්න කියන ආකාරය. සිත දිරිමත් කළ යුතු අවස්ථාව කියලා කියන්නේ සිත හැකලුණු අවස්ථාව, වීරිය ලිහිල්ල ගිය අවස්ථාවක් තියෙනවා නම්, කුසීත පක්ෂයට වැටිච්ච අවස්ථාවක් තියෙනවා නම් අන්න ඒ මොහොතේදී ඒ අවස්ථාවේදී අපි සිතේ දෙරිමත් භාවයක් ඇති කරගන්න ඕනේ. ඒ දෙරිමත් භාවය ඇති කර ගැනීම පිණිස පස්සබි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග ධර්මයන් වැඩිම පස්සේ කළා අපි ධම්මවිචය, විරිය, පීති කියන බොජ්ජංග ධර්මයන් වඩන්න අවශ්‍යයි. ඒ ධම්මවිචය සම්බොජ්ජංගේ වඩන්ඩ හේතු වෙන කරුණු පිළිබඳව අපි සාකච්ඡා කරන්න තියෙනවා. විරිය සම්බොජ්ජංගේ වඩන්ඩ උපකාර වන ධර්මතා පිළිබඳව කතා කරන්න තියෙනවා. පීති සම්බොජ්ජංගේ වැඩින්න උපකාර වන ධර්මතා පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා. මෙන්න මේ විදිහට අපිට කියනවා ඒවං යස්මින් සමයේ චිත්තම් පග්ගහී තබ්බං තස්මින් සමයේ චිත්තම් පග්ගන්න හරි. මෙන්න මේ විදිහට යම් සමයක සිට දිරිමත් කළ යුතු නම් ඒ සමයේ සිට දිරිමත් කළ යුතුයි කියලා අපිට සඳහන් කරමින් මේ කාරණේ අවසන් කරනවා. මීළඟට අපිට තියෙන්නේ යස්මින් සමයේ චිත්තං නිග්ගහේ තබ්බං තස්මින් සමයේ චිත්තං නිග්ගන්හාති කියන කාරණේ. යම් සමයක සිත නිග්‍රහ කළ යුතු වෙනං ඒ සිත නිග්‍රහ කළ යුතු අවස්ථාවේදී සිතට නිග්‍රහ කිරීම කියන කාරණේ තමයි අපි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් අපි ඒ සාකච්ඡාව අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන්න ඊට තබමින් අද දවසෙත් එහෙමනම් අපේ අමත ප්‍රදාන දේශනේ අපි સમાප්ත කරනවා. ඉතින් අපි කතා කරමින් සිටියේ මේ දසවිධ අර්පණා කෞශල්‍ය පිළිබඳව යන අපි කරුණු දෙකක් අපි කතා කරන් තිබෙනවා. අද නිමිත්ත කුසලතාවය කියන එකත් සිත දිරිමත් කළ යුතු අවස්ථාවේදී දිරිමත් කිරීම කියන කාරණේත් අපි සාකච්ඡා කරන්න තියදුනේ. ඉතින් ඒ පිළිබඳව අපිට යම්කිසි පැහැදිලි කරගත යුතු කරුණක් තියෙනවා අපිට කෙටි සාකච්ඡාවක් සඳහා ඇති කරගන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට මේ පිරුවන් සරණයි මට දෙකක් තියෙනවා. එකක් තමයි ස්වාමීන් වහන්සේ මේ ඔය මේ ප්‍රසන්ටේෂන් එකේ එක ස්ලයිඩ් එකක තිබ්බා මේ ආහාර ප්‍රත්‍යවශයෙන් කියලා අර බොජ්ජංග සංයුත්තේ කාය සූත්‍රය ආහාර සූත්‍රය කියන එකේ ස්වාමීන් වහන්සේ එතනේ මේ ස්පර්ශාදීන්ගේ පුස්නාදී කියන ස්වභාව ලක්ෂණය ලක්ෂණයගේද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ඒක මට තේරුන්නේ ඔව් එතන ඇත්තටම අපිට දැන් අර කියන්නේ කුසල අකුසල ධර්ම ඒ වාගේම සාවජ්ජනවජ්‍ය ධර්ම, හීන ප්‍රනීත ධර්ම මෙන්න මේ ධර්ම පිළිබඳව යෝනිසෝ මනසිකාර බහුලී බහුල කර ගැනීම කියන කාරණේනේ. එතකොට මේ යෝනිසෝ මනසිකාර බහුල කර ගැනීම කියන කාරණේ මොකක්ද කියන එක අපිට පැහැදිලි කරනවා එතන. මෙන්න මෙහෙම. අපිට යෝනිසෝ මනසිකාර බහුල කර ගැනීම කියන කාරණේ අපිට පැහැදිලි කරන්නේ සත්ත ස්වභාව සාමාන්‍ය ලක්ෂණ පටිවේද වශයෙන් පවත්ත මනසිකාරෝ කුසලාදීසු යෝනිසෝ මනසිකාර මනසිකාරෝ නාම කියලා කියනවා. එතකොට අපිට දැන් මේ අපි මෙතන කතා කරපු ධර්මතා කීපයක් තියෙනවානේ කුසල අකුසල කියලා එකක්. සාවජ්‍ය අනවජ්‍ය. ඒතර මේ හැම එකකින්ම ඇත්තටම කියන්නේ එකම කාරණා ටික තමයි නොඑක් නොඑක් නම් වලින් අපිට කියන්නේ. එතකොට මේ ධර්මතා පිළිබඳව අපිට කියන්නේ සාමාන්‍ය ලක් ලක්ෂණ පටිවේද වශයෙන්. එතකොට මෙතන ස්වභාව සාමාන්‍ය ලක්ෂණ පටිවේද වශයෙන් කියලා. එතකොට මෙතන තියෙනවා ස්වභාව ලක්ෂණය කියලා එකක් අවබෝධ කරගන්න තියෙනවා සාමාන්‍ය ලක්ෂණය කියලා එකක් අවබෝධ කරගන්න තියෙනවා. ඒතර මේ කුසල ආදී ධර්මයන් පිළිබඳව ස්වභාව ලක්ෂණය කියලා එකක් අවබෝධ කරගන්න තියෙනවා සාමාන්‍ය ලක්ෂණය කියලා එකක් අවබෝධ කරගන්න තියෙනවා මෙන්න මේක තමයි මේ කතා කරේ ස්වභාව ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණය ගැන කියන්න ගිහිල්ලා තමයි අපිට කියන්නේ මොකක්ද ස්වභාව ලක්ෂණය දැන් අපි කුසල ධර්ම කියන එක විතරක් ගමුකෝ කුසල ධර්ම කියලා ගත්තාම කුසල ධර්ම කියන්නේ මොනවද අපි මේක අපි තව දුරටත් විස්තරාත්මකව ගන්නවා නම් මේක ගන්නවා කුසල් සිත් 21ක් තියෙනවා කියලා අපි ඊතර විස්තරාත්මකව ගත්ත නැත්නම් අපි කියනවා කුසල ධර්ම කියලා කියන්නේ කුසල් සිත්. කුසල් සිත් සහ තත් සම්ප්‍රයුක්ත චෛතසික ධර්ම. මේවා තමයි කුසල ධර්ම කියලා කියන්නේ. එතකොට කුසල් සිත් සහ ඒ කුසල් සිත්වල සම්ප්‍රයුක්ත වශයෙන් ඇතිවෙන ඒ කුසල් සිත් විදිනකොට ඒත් සමග ඇතිවෙන කුසල චෛතසික ධර්ම කියනවා තමයි මේ කුසලා ධම්මා කියලා කියන්නේ. අකුසල ධම්මා කියලා කියන්නේ අකුසල් සිත් සහ ඒ අකුසල් සිත් සමග ඇති වෙන චෛතසික ධර්ම කියන එක. එහෙමනම් අපි කුසල ධර්ම පිළිබඳව යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකක්ද අපිට කියනවා ස්වභාව සාමාන්‍ය ලක්ෂණ කියලා. එහෙමනම් කුසල ධර්මයේ ස්වභාව ලක්ෂණය බලන්න කියනවා කුසල ධර්මයේ සාමාන්‍ය ලක්ෂණය බලන්න කියනවා. කුසල ධර්මයේ ස්වභාව ලක්ෂණය කියන්නේ මොකක්ද? එහෙනම් කුසල ධර්ම කියලා කියන්නේ කුසල චිත්තය සහ කුසල චිත්තයේ සංප්‍රයුක්ත චෛතසික ධර්ම. නම් කුසල චිත්තයේ සංප්‍රයුක්ත චෛතසික ධර්ම ගත්තාම අපි චෛතසික ධර්ම ටික ඇතුලේ තියෙනවානේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාගතා ජීවිත ඉන්ද්‍රිය මනසිකාරය. ඊට පස්සේ කුසල චෛතසික ටික තියෙනවානේ. ඒතර මෙන්න මේ චෛතසික ධර්මයන් යටතේ පළවෙනිම චෛතසිකය තමයි මේ ස්පර්ශ ආදීන්ගේ කියලා අරගත්තා. ඒතර ස්පර්ශය ආදී පදයෙන් වේදනා සංඥා ආදී සසු චෛතසික ටික ගත්තා. මෙන්න මේ කියන පස්ස කියන චෛතසිකය එහෙනම් කුසල ධර්මයක්. අන්න කුසල් සිතේ තියෙන පසක ඉස්කේ කියන කුසල ධර්මයේ ස්වභාව ලක්ෂණය අපි තේරුම් ගන්නවා. ඒකේ ස්වභාව ලක්ෂණය තේරුම් ගන්නේ පස්සචෛසිකේ ස්වභාවය තමයි කුසන ස්වභාවය. ඒ කියන්නේ ස්පර්ශ කරන ස්වභාවයක් තමයි ඒ ලක්ෂණේ තියෙන්නේ. දැන් අපි මේ චෛසික ධර්ම පිළිබඳව අපි ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්න මේවා ලක්ෂණ, රස, පච්චපට්ඨාන, පදට්ඨාන කියලා. මේකේ ලක්ෂණ වශයෙන් අපි ඉගෙන ගන්නවා. කෘත්‍ය වශයෙන් ඉගෙන ගන්නවා. වැටහෙන ආකාරය වශයෙන් ඉගෙන ගන්නවා ආසන කාරණේ වශයෙන් ඉගෙන ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන මෙන්න මෙතන තියෙන ලක්ෂණය තමයි පස්සචෛසිකේ ලක්ෂණය කුසල ලක්ෂණය අන්න එහෙමනම් ඒක තමයි මෙතන පළවෙනි එක මේ උදාහරණයට අරගත්තේ ස්පර්ශාදීන්ගේ කුසනාදී කියලා කියන්නේ පස්සචෛසිකේ කුසල ලක්ෂණය ආදී වශයෙන් වේදනාචෛසිකේ විඳීම් ලක්ෂණය ආදී වශයෙන් පස්ස වේදනා සංඥා සංඥාචෛසිකේ හැඳිනීම් ලක්ෂණේ වශයෙන් මේ මේ විදිහට ඒ ඒ කුසල ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණ තේරුම් ගැනීම කියන එක එකක්. ඒ වගේම තමයි සාමාන්‍ය ලක්ෂණේ තේරුම් ගන්න ඕනේ. ස්වභාව ලක්ෂණේ තමයි කුසල ධර්මයේ ගත්තහම කුසල ධර්ම අතරින් පළවෙනි කුසල් සිතේ තියෙන පස්ස චෛසිකය කියන කුසල ධර්මයේ ගන්නවා. අන්න ඒක ස්වභාව ලක්ෂණේ කුසල ලක්ෂණය. ඒකේ සාමාන්‍ය ලක්ෂණ ටික ගත්තාම ඒකේ තියෙනවා අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. මෙන්න මේවට කියනවා සාමාන්‍ය ලක්ෂණ කියලා. එහෙමනම් අපි කුසල ධර්ම පිළිබඳව තියෙන යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ මොනවද කුසල ධර්ම කියලා අපි එක එකක් අරගන්න. කුසල් සිත් 21ක් තියෙනවා. ඒ එක එක කුසලයක් අරගෙන මේ කුසලයේ තියෙන චෛසික ධර්ම මොනවද කියලා අපි බලනවා. ඒ චෛසික ධර්මයන් වල ස්වභාවය මොකද්ද කියලා බලනවා. ඒ චෛසික ධර්මයන් වල අනිත්‍ය ආදී ලක්ෂණ මොනවද කියලා බලනවා. මෙන්න මේ විදිහට බැලීමට තමයි කියන්නේ මේ කුසල ධර්ම පිළිබඳ යෝනිසු මනස්කාරයට කරගන්නවා කියලා. ඒකයි මෙතන කියවේ ස්පර්ශ ආදීන්ගේ කුසන ආදී ස්වභාව ලක්ෂණය කියලා. ඒතර මේ මෙතනදී ඇත්තටම සිදු කරන්නේ එහෙනම් කුසල ධර්ම පිළිබඳව යෝනිසු මනස්කාරය ඇති කරනවා. එහෙම නැත්නම් කුසල ධර්ම පිළිබඳව ස්වභාවයක් සාමාන්‍ය ලක්ෂණයක් අවබෝධ කරගන්න මනසිකාරයක් පවත්ව ගන්නවා. අකුසල ධර්මයන් වල ස්වභාවයක් සාමාන්‍ය ලක්ෂණයත් අවබෝධ කරගන්න මානසිකාරය පවත් ගන්නවා. ඉතින් මේ ධර්ම කියලා කිව්වහම තමයි කුසල ධර්ම කිව්වහම එතන අයිති වෙනවා කුසල් සිත් 21 සහ ඒ කුසල් සිත් වල සම්ප්‍රයුක්ත චෛතසික ධර්ම ටික. අකුසල් සිත් 12 සහ ඒ අකුසල් සිත් වල සම්ප්‍රයුක්ත චෛතසික ධර්ම ටික. සාවජ්‍ය අනවජ්‍ය කියන්නේ කුසල අකුසල වලටම කියන නම. තීන ප්‍රණීත කියලා කියන්නේ ඒ වගේම තමයි. තණ්හ සුඛ සප්පටිභව කීවත් ඒවම තමයි දෙන්නේ එක එක තැන්වල කරන ඒක හැඳින ගන්න ස්වභාවය අනුව තමයි අපි මේ වෙන වෙනම නම් දාලා තියෙන්නේ පැහැදිලි ස්වාමීන් ඔව් පැහැදිලි ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව තමයි මේ අපි දැන් ඔය ධර්මදේශනාවක කියන මේ සූත්‍රයක් කිව්වම බලනවනේ ස්වාමීන් වහන්සේ එතකොට මේ අපි අටුවාවත් බල අට කතාවත් බලන්න ඕනද ස්වාමීන් වහන්සේ එහෙමනම් කරලා නැහැ ඇත්තටම මෙහෙමයි. දැන් අපි සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරනවා නම් ධර්ම දේශනාවක් විදිහට ශ්‍රවණය කරද්දී දේශකයන් වහන්සේ මේ අර්ථ කතාවේ තියෙන අර්ථ විනිශ්චයන් ටික අරගෙන තමයි සූත්‍ර දේශනාව දේශනා කළ යුතු වෙන්නේ. එතකොට එහෙම දේශනා කරනවා නම් ඒක අහගෙන ඉන්න කොට අපිට නැවත අර්ථ කතාව බලන්න අවශ්‍ය නැහැ. හැබැයි අපි මේ සූත්‍රයක් අපි අපි තුමු ත්‍රිපිටකයෙන් අපි අරගෙන කියවනවා නම් ඒතර අපිට ඒකේ අර්ථ ටිකක් දැනගන්න පුළුවන් නම් තමයි අපේ අධ්‍යයනය පරිපූර්ණ වෙන්නේ. අපේ ඉගෙන ගැනීම කියන එක ඒක හැදෑරීම කියන එක පරිපූර්ණ වෙන්නේ අර්ථ කතාවේ තියෙන අර්ථ ටිකක් දැන ගැනීම. හැබැයි ඉතින් අර්ථ කතාවේ තියෙන අර්ථ ටික දැන ගැනීම කියන කාරණේට ගියාම අපිට ඊළඟට වැදගත් වෙන්නේ අපේ භාෂා දැනුම ආදී මොකද අර්ථ කතාවල සිංහල පරිවර්තනය කියලා කියන එක මම දකින්නේ නැහැ පරිපූර්ණයි කියලා. ඉතින් අපිට සිද්ධ වෙනවා එක්තරා විදිහකට එහෙමනම් pāli භාෂාව ටිකක් හරි ඉගෙන ගන්න. පැහැදිලි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එතකොට අද දවසෙත් අපි එහෙමනම් විශේෂ මාර්ගයේ හැසිරෙන සිද්ධ කරපු අමතක දන්දේශනේ સમાપ્ત කරන්ටයි බලාපොරොත්තු වෙන අපි සාකච්ඡා කරන්න යෙදුනේ දසවිධ අර්පණා කෞශල්‍ය යටතේ අර්පණා කෞශල්‍ය දෙකක්. ඉතින් මේ කරුණු කාරණා භාවනාවක් සිදු කරගන්න බලාපොරොත්තු වෙන නිවන් මඟ ගමන් කරන්න බලාපොරොත්තු වෙන අයට ඒ සඳහා උපකාරී පිණිස වේවා කියන අපේක්ෂාවෙන් චේතනාවෙන් අපි මේ පැහැදිලි කරන්න යෙදුනේ. ඒ නිසා අපි මේ ධර්ම දානමේ වශයෙන් රැස්පත් වෙච්ච උදාර කුසල ශක්තිය මේ සහ සම්බන්ධ වෙච්ච හැම සිල් දිනාටම උතුම් නිවනින් සැනසීම පිණිස ධර්මය ධර්ම දානමේ කුසලය අනුමෝදන් කරනවා අපි හැම සියලු දෙනාටම සියලු දෙනාට මේ උදාර කුසල ශක්තිය බලයෙන් නිවන් මඟ ගමන් කරගන්න අවශ්‍ය කල්යාණ මිත්‍ර සම්පත්තිය උදාපත් වේවා හැම සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙට ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තමයි මේ වැඩසටහන සංවිධානය කරන අපේ මේ නලින් මහත්මයා ප්‍රභාත් මහත්මයා ලා ඇතුළු මේ පිරිස හැම සිළු දෙනාටමත් අපි පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරනවා හැම සිළු දෙනාටම උතුම් නිවනෙන් සැනසෙන්න අපේ මේ ධර්ම දානමේ කුසල එකසීම හේතු දල්වා වාසනාව වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා හැම සිළු දෙනාටම පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරනවා ඉතින් මේ කුසල ශක්තිය සෑම සිළු දිව්‍යතා මණ්ඩලයන්ට අපි අනුමෝදන් කරමු දෙවියොත් මෙත් බලයෙන් උතුම් නිවනින් සැනසෙත්වා කියන දහසන්ත දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති දෛතිරුවන් සරණයි හැම සිට දිනාටම